ඉතින් අපි අවසාන සතිවාරයේ මුල් කොටස ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙලක් විදිහට සම්ප්‍රදාන කුල ආරම්භ කරමු. ඒ ලිඛිත ප්‍රශ්න સમાપ્ત වුණාට පස්සේ අපි මයික්‍රොෆෝනේ බාර දෙනවා වැඩමුළු සංවිධානයේට. ආරම්භ කිරීම සඳහා ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට මම සමෘතුංග මහත්තයාගෙන් ඉල්ලයි. සුවපත් පිටා සාදු සාදු අනුමෝදාමි අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං සුවපත්ත්‍ත්ත සුවපත්ත්‍ත්ත සුවපත් අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න හතරක් ලැබිලා තිනවා. දේරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මූල කර්මස්ථානයේ වශයෙන් පාදමත සතිය පිහිටුවා සක්මන් භාවනාවේ යෙදුණෙමි. බැලුමලිව අභියස හිටගෙන භාවනාව සාර්ථක කර ගනිමි යන අදිෂ්ඨානයෙන් පසුව සාමාන්‍ය පරිදි ගමන් ක්‍රමෙන් වම දකුණ යයි සතිය පිහිටුවා සක්මන් කරමි. ටික වේලාවකදී පාදවලදී වැලිවල රළු බව යටිපතුලේ එක් එක් තැනට එම රළු බව සංවේදී වන ආකාරය පැහැදිලිව පෙනේ. බාහිර ශබ්ද ඇසුනද එයින් සතිය නොබෙදී සිටීමටද සමහර විට බිඳුණු සතිය ක්ෂණිකවම ඇති කර ගැනීමටද හැකිය. ඇඟිලිවල තෙරපීම, විලිඹු එසවීම, පාදයේ ඉදිරියට යාම, ඇඟිලි බිම ස්පර්ශ වීම මෙන්ම මණික් කටුව දන හිස උකුල් ඇටේ ආදී ස්ථානයන්හි චලනයන්ද වරින් වර දැනේ. ඇවිදීම යනු එක් ක්‍රියාවක් නොව අඛණ්ඩව ක්‍රියා මාලාවක් බව වැටහෙන අතර සමස්ත ක්‍රියාවලිය දෙස බලා සිටින විට සතිය කොහෙත්ම නොබෙදී පවත්වාගත හැකි බව මට පසක් වේ. මාලද අධ්‍යක්ීම් සහ භාවනා ප්‍රගතිය තව තවත් වර්ධනය කර ගනිමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යාමට වීරිය වඩමි. ස්වාමීනි ඔබ වහන්සේගේ උපදෙස් ලබා දෙන මෙන් নমස්කාර පූර්වක අයදිමි. ඔබ වහන්සේගේ ශාසන සේවයෙන් බොහෝ දෙනෙකු ඵල ලබත්වා. ඒ සඳහා ඔබ වහන්සේට දීර්ඝායුෂප නිරෝගී සුව පතමි. මේක ගොඩක් වෙලාට සක්මන තමයි ප්‍රධාන කරලා තියෙන එක ඇත්තට සතුටට කාරණාවක්. නමුත් අර පරියංකේ විස්තර ටිකක් තිබ්බනම් වාතාව සම්පූර්ණයි. මේ සක්මන හරියනවා කියලා කියන හොඳ සුබ ලකුණක්. දුර ගමනකට ආරම්භයක්. ඒක නිසා හැම වෙලාවෙම සක්මන මේ විදිහට සාර්ථක කර ගන්න බෑ. නමුත් ඒ සාර්ථකත්වයේ ඵල නෙලා ගන්න ඒ ඇතිවෙච්ච ඒකලාසය තුලින් ගිහිල්ලා වාඩි වෙලා එතකොට තමන්ට අරමුණත් එක්ක එන්නේ ඉස්සලා පොරකණ්ඩ යන්න එපා. ඉත ඒ ආවට පස්සේ අරමුණ එනකන් ඒක යාලු කරගෙන ආහත කරගෙන අරමුණ කොච්චරක් දුරට ගැඹුරට යන්න පුළුවන්ද කිව්වොත් එච්චරමයි භාවනාව කියන්නේ වෙන මොකක්වත්ම නැහැ. ඊට පස්සේ ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. අඩු කරන්න. ගොඩාක් දේවල් සිද්ධ වෙන එකක්වත් භාවනාවට වැදගත් නැහැ. ඒ ඔක්කොම එන දේවල් වලදී නොසැලී සැක නැතුව යන්න අරින්න සැක නම් අර කලින් අල්ලගත්ත අරමුණට හිත දාලා සැක දුරු කර ගන්න යනාතේ යන්න. මොනවාක්වත් වෙන්නේ නැහැ. එතකොට උදේ ඉගෙන ගත්ත මනසට හැන්ද වෙනකොට නිවන් දකින්න පුළුවන්. මේ අරක කරන්න මේක කරන්න මේ සමීකරණ ඔළුවේ තියාගෙන ඉන්නේ හඳා අවුලේ. සමීකරණයක් ඕනේ මූල කර්මස්ථානේ දැපෙන දමා ගන්න. මූල කර්මස්ථානේ Tamanට නතු කර ගන්න. මූල කර්මස්ථානේ හරියට වෙලා බල විස්තර හොයන්න. මූල කර්මස්ථානේ කියන්නේ සක්මණේදී මේකයි පරියන්ක මේකයි කියලා තම තමා වටහා ගන්න. ඉතින් ඒක මේ අහුවෙලා තියෙනවා මේ ලිපිය හැටියට සක්මණේ. මේක දන්නවනම් වටන්න බෑ. කොහේ ගියත් ආයතරයක් පරියන්කට ගියත් මූල කර්මස්ථානේ උපයන්න පුළුවන්. මොනම අකුසලයකටත් ඒක යට කරන්න බෑ. අන්න ඒක සරණ යන්න දන්නවනම් සරණ ගියා මදි. ඒක ඉස්මතු වෙච්ච අස්පන අපිට ආපු මොනට මොන දාපිලා පුළුවන් තරම් තොරතුරු ගන්න. එතකොට ඉස්සරහ ගමනක් යනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, දරුවන් සරණයි. ආනාපාන සති භාවනාව කරන විට ආස්වාස ප්‍රස්වාස සියුම්මින් නොදණීයයි. එවිට විවේකී තත්වයකටපත් වේ. එම තත්වයේ නිවරණ නැති බවත් චේතනා නැති බවත් වැටහේ. මෙම தત્ත්වයේ සිටින විට විපස්සනාව වැඩිවීමක් සිදුවේද? ඔය මෙතන විපස්සනා කියන්නේ මොකක්ද කියන එක විතරයි දැනගන්න ඕනේ. මේ යෝගාවචරය කැමතිද එතකොට සබාවට ඉදිරිපත් කරන්න මොකද්ද විපස්සනාව කියලා තමන් අදහස් කරගෙන ඉන්නේ කියලා. එතකොට නම් පුළුවන් අපට ඒක පිළිබඳව මත ප්‍රකාශ කරන්න. කැමතිද මයික් එක ඉල්ලන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ විපස්සනාව කියන්නේ එන එන අරමුණ හඳුනාගෙන ඒ ඇතිවීම නැතිවීම දැකීම කියලායි මම හිතන්නේ. එතකොට විපස්සනා මෙතන වැඩෙනවාද කියන්නේ අරමුණ නැති නිසා ඇතිවෙච්ච සැකයද තියෙන්නේ? එතන ස්වාමීන් වහන්සේ භාවනාවක් වෙනවද කියලා තේරෙන්නේ නැහැ. ඔව් ඒක තමයි කියන්නේ මෙතන අරමුණක් නැති නිසා විපස්සනාවක් වෙනවද භාවනාවක් වෙනවද කියලා. ඒකට මෙහෙම ඇහුවොත් අරමුණු නැති තැන සතිය තියනවද කියලා? සතිය තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක තමයි භාවනා කියන එක සතිය කියලා නිකන් ලියා ගන්නකෝ ඩයරියේ උඩම ඉවරයි. මේ බයිලක උත්තර තමයි දෙන්නේ. මම පැහැදිලිව කියනවා බුද්ධාගම ගැන භාවනාව, භාවනා ගැන විපස්සනා, විපස්සනා ගැන සතිය. මේ සතිය තියෙද්දි ඒ නිකන් දෙන අරකගේ අම්බලන්න හදනවා. කොච්චර ගැහුවත් මදි. උපුරන්න ගහන්න ඕනේ ලේ එන්න. භාගීපල හිටින්න ගහන්න. එතන මොකද මේ සතිය පුංචි කරගන්න නිසාමයි මේ තේරම සාරිපුත්‍ර ස්වාමීන් කියනවා සතිය සද්දන්ත කුලිය ඇතිකුගේ හොඬ වැල වගේ කියලා. ඌ කොහෙ ගියත් ඒක උඩ තියා ගන්නවා. නාන්න ගියත් උඩ තියා ගන්නවා. මේ කකුල් දෙක මැද පැද්දි පැද්දි තියෙන කවදාත් පාග ගන්න නැහැ. පෑගුවොත් ඉවරයි. මේගොල්ල සතිය පාගගෙන වලිගය පාගගෙන වගේ මේ තියෙන සතිය තියෙදි විපස්සනා වෙනවද? භාවනා වෙනවද? මේක සමතෙද? මේක විපස්සනාද කියලා අරකට කොනහනව පව් කියලා හිතෙනවා මට. මේ යන දවස මේ බැනුම් අහන්නේ මගේ. කී සැරයක් භාවනා කරපු කෙනෙක්ද මේ? තාමත් අර මූලික දේ. ඉතින් මේ මිනිසු කී දෙනෙකුට ලනු දෙනවද කියලා මට හිතෙනවා. මේව කෙනෙක් කියව උගන්වන්න ගියොත් කී දහහකට ලනු දෙනවද? මේ මොනවත් නැහැ සතිය නම් තියෙනවා හැබැයි පුතේ උඹට ෂුවර් නෑ ඒ වෙලාවේ විපස්සනා වෙනවද නැද්ද භාවනා වෙනවද නැද්ද අංජනමක් කරලා බලපංකෝ වෙස්වත් වෙස් කවියක්වත් කියලා බලපංකෝ කියලා පව් අප්පා මේ අහිංසක සතියට දෙන වද කවු කියලා හිතන අපි යනවා ඊගා ප්‍රශ්න ගෞරවනීය ස්වාමින් වහන්සේ එක පර්යංක භාවනාවේ ආස්වාස රැල්ල ගෙවි ගොස් එකඟ වූ සිතින් සිටින බොහෝ අවස්ථාවල සතිමත්ම කය දෙස සිත යොමු කළ විට වාඩි වූ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට හැරී වාඩි වී ඇති බවක් හැඟේ. ටික වේලාවක් යනතුරු මෙය විසඳාගත නොහැකි බවද දැනේ. දෙක ආශ්වාස රැල්ල ගෙවි සතිමත් වූ සිත හමුවේ සම්පූර්ණ පරිසරය හිස්ය. සිතත් කයත් අරමුණත් එනම් හිස්තැනක් එකට බැඳී පවතී. එසේ පැයක කාලයක් ලෙහෙසියෙන්ම ගෙවී යයි. මේ මාගේ අත්දැකීම් දෙකකි. ඔබ වහන්සේට නිදි නිරෝගී දීර්ඝායු වේවා. මෙතෙන් එනකොට ප්‍රධාන වශයෙන් වෙන්නේ කාලය සහ දේශේ නැති වෙන එක. ඒ නිසා අපිට අර අපි දැනගෙන ඉන්න දිශාව දිශා මාරු වෙනවා වගේ අපි කියන්නේ මල පණිනවයි කියලා තියෙන්නේ. මල් පැන්නුන් ඉරු පැන්නුන් කියලා මල පණිනවා. එතකොට පේන්නේ නිකම් මේ ඉස්සර බලන ඉඳි පස්ස බලනවා. මහ මහතෝනත් එක්ක ඔය පෝටයිම්බරය යුද්ධ කරනකොට මහතෝන උඩ පැනලා පයින් ගහපුවම බෙල්ල ගැලවිලා දස ඉස්බක් උඩ ගියා. බඹ 27ක් උඩ විසි වුණා. තාම ඔළුව කඳ හිටගෙන ඉනවා. ඊට පස්සේ පව් ගෙල ඉතුනන දැන් බෙල්ල නැතුව මිනිහා හිටගෙන ඉනවා. ඊට පස්සේ ළඟට බෙල්ල වලයිගේ බෙල්ල කඩලා ගිහිල්ලා තිබ්බලු හැබැයි තියලා තියෙන්නේ අනිත් පැත්ත අරවල. ඊට මහසෝන එනකොට වලයික ඔළුව තියෙන පස්ස හැරවිලා තියෙන්නේ. විසින් දකින්න අගාට මහසෝන ගැව්වයි කියලා ප්‍රශ්නේ. භාවනා කරනකොටත් මහසෝන ගහනවා. ඒතකොට බෙල්ල හැරවිලා බත්තට යනවා. ඒකට පස්සට යනකොට ඉස්සරහන වගේ පේනවා. ඉස්සරහන යනකොට පස්සට යනකොට පේනවා. ඒකෙන් තේරෙන්නේ මේ මම සහ මම නෙවෙයි කියන වෙනස නැති වෙලා යනවා. ඉතින් අර යෝගාවචර නිතරම බලනවාට මමයා කියන කුඤ්ඤේ හරහා මමයා කියන පදනම හරහා එතකොට තේරෙනවා මේ උපත්තියේ පටන් අපිට මේ පැටවිලා තිබුණ ගතිය නැති වෙලා යනවා. එකක් තමයි දේශේ නැති වෙනවා. ද්වේෂේ නෙවෙයි දේශේ. ඒක තමයි ඉස්සරහා පස්ස ඇතුළ පිට වෙමි නොවෙමි නැති වෙනවා. අන්තික කාලේ කොච්චර වෙලා හිරියක් දන්නේ ඒ දෙක නැති වෙච්ච ගමන් ඒක සංඥාව නැතිවීමේ හොඳ පෙරමඟුණ ලකුණක්. නමුත් ඒක යෝගාවචරයට වෙන්නේ නැති නාස්ති වීමක්, එහෙම නැත්නම් අනන්‍යතාවයේ නැතිවීමක්, භංගයක්, විනාශයක්. ඒකට පුරුදු වෙන එක හරි අමාරුයි. ඒක ඒක සාසනයක් නැති කාලේව කරන්න බෑ. සාසනයක් තියෙන කාලේ තමයි මේවා කියෝලා කියෝලා කියෝලා. ඉස්කෝලේ උගන්වන අනිත් පැත්ත. සාසනය උගන්වන මේ පැත්ත. ඉතින් අර ඉස්කෝලේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඇවිල්ලා භාවනා කරනකොට කරකොල අතහැරිය වගේ එනවා. ඉතින් ඒකට අනිත්‍යයට ඉඩ තියන්න වෙන ඕන දෙයක් බාර ගන්න. කොහොම ගියාට පස්සේ තේරෙනවා ඇත්තටම මේ දේශයක් නැතිකම එහෙම නැත්නම් මේ එනර්ජි එහෙම නැත්නම් ශක්තියක් වඩටපත් වුණාට පස්සේ ඒකට වෙලා වෙලාවක් සහ කාලයක් නැහැ. ටයිම් ස්පේස් එක හැපතට යනවා. මේ ශක්තිය ද්‍රව්‍යයක් බවට පත්වෙච්ච ගමන් තැනක් හැදෙනවා වෙලාවක් හැදෙනවා. ඒ නිසා අපි මේ බුදුචාන් වහන්සේ කරන්නේ ද්‍රව්‍ය අද්‍රව්‍යයක් බවට පත් කළා. ආයේ අද්‍රව්‍යෙන් ද්‍රව්‍ය බවට පත් වෙන්න අරිනවා මැරෙන්න ඉස්සලා. ඉතින් යාට තේරෙන පටන් ගන්නවා භාවනා කරනකොට ඕනනම් මම යන්නේ මෙතන නෑ දැන් නෑ. ඇස් දෙක අරපුවම මම දැන් මෙතන. අන්න ওই දෙක අතර මානසකට දෙකම අල්ලන්න පුළුවන්. භාවනා නොකරන එක නදන්නේ මම දැන් මෙතන විතරයි. ඒ කියන්නේ මේ මේ රූපේ විතරයි. නමුත් භාවනා කරනකොට ඒක එහාට ගියාට පස්සේ ඒක පිළිගන්නේ නැති එක විතරමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට යන්න බැරි කමක් කාටවත් නැහැ. ඉතින් මේ ශ්‍රද්ධාව තියාගන්න කියන්නේ සීලය තියාගන්න කියන්නේ සතිය තියාගන්න කියන්නේ රියහැපැත්තට යනකම් වාංගු වෙන්න වගේ හැරමිටියකට වගේ ආරක්ෂක යන්ත්‍රයක් වගේ තියාගෙන යහට යන්න කියනවා. ගියාට ඔය කරකොල අතාරින ගතිය, සුන්නත් දූලි වෙන ගතිය, වම දකුණ මාරු වෙන ගතිය, කාලය පිළිබඳව කාලමානය කියලා මම කරගෙන නැති වෙන එක සිද්ධ වෙනවා. ඉතින් අර කයට සහ ජීවිතයට තද ආශාව තියෙන කුමරු කුමරි සැප විඳපුවත් අන්න මේක භයානක දෙයක්. නොවෙනව නෙවෙයි වෙනව නිතරම වෙනවා. නමුත් ඒකට හිත යොදන්නේ ඒගොල්ලෝ නිතරම අර මම දැන් මෙතන කියන එක තාවුරු කිරීම සඳහා විවිධ දේවල් ක්‍රිෂ්ණමූර්තිතුමා කියන උදේ පාන්දර කවුරුන් නැගිටපු ගමන් එයා ඉස්ලාම් බලන්නේ මම ඉන්නේ මගේ කාමරේම නැගෙනහිරට උතුර ඔළුව දාගෙන ඉන්නවද කියලාලු බලන්නේ. ඊට ඒ කියන්නේ මම යතහවුරු කරගත්තට පස්සේ තමයි දවස පටන් ගන්නේ. යම් තැනක අපිටම ඇක්සිඩන්ට් වෙලා වාට්ටුවකට ගිහලා වාට්ටුවේදී ඇස්සරලා බලනකොට ඒ මනුස්සයාට තේනවා නිල්ලඳ ගත්ත කට්ටියක් ඉන්නවා, තිර දාලා තියෙනවා, මම ස්පිරිතාලේ දින මොකක්වත් දන්නේ නැහැ. ජීවිතයට මහ විශාල ව්‍යාකූලතාවයක් එනවා. මොකද හැමදාම නැගිටපු ගමන් අපි මම යතහවුරු කරගෙන තමයි වැඩ පටන් ගන්නේ. හැබැයි ප්‍රසූතියේදී ඒක නැහැ. ප්‍රසූතියේදී අපිට එහෙම හැඟීමක් නැහැ. ප්‍රසූතියේදී අම්මගේ තනේ මගේ කියලා තමයි හිතෙන්නේ. අම්මා මගේ කෑල්ලක්. ඒ නිසා අම්මා ළඟ ඉන්නකොට අරසයි. අම්මා නැහනේ. දරුවට මගේ කෑල්ල තිබුණාට එයාට බෑ. ඊට පස්සේ වෙනවලු අතපය හිට යනවා. කකුල් හිටන. ඒකට තේරෙනවා මෙයාට මේ වගේ තියෙන සම්බන්ධය අම්මත් මගේ නෙවෙයි කියලා. නමුත් හැම වෙලාවෙම අවදි වෙන වෙලාව බලන්න අවදි වෙන්න පොඩ්ඩකට ඉස්සෙල්ලා මම යන්නේ. ආතතියක් නැහැ. අසහනයක් නැහැ. අවදි වෙච්ච ගමන් මම යතහුරු කරගන්න එක තමයි අපි කරන්නේ. ඉතින් ඒ නිසා නින්දට යනකොට ක්‍රමයෙන් මම නැති වෙන හැටි බලන්න. අවදි වෙනකොටම මම එන හැටි බලන්න. එතකොට තේරෙනවා අපි කොච්චර මමයට ආදරය කරනවද කොච්චර මාන්නයට ආදරය කරනවද කොච්චර තෘෂ්ණාවට ආදරය කරනවද ඒක නිසා නිින්ද නොගිහින් බැඳලා නිින්ද ගියාට අපිට නිින්ද යන වෙලාවේදී දොර ලොක් කරලා තියන්න ඕනේ ලයිට් ඕෆ් කරලා තියන්න ඕනේ ඒක තද අරසා දැනක තමයි නිින්ද යන්නේ මොකද තිරිසන් ලෝකයේ නිදි පොළ කියන්නේ ඒ සතාගේ එකම ආරසාව. මුළු දවසේම කෑම හොයනවා කාමයේ යෙදෙනවා. නිින්ද අවස්ථාවේදී ලැබුම් පොළ නැත්තම් ඒ જાති බෝ වෙන්නේ නිසා ආහාර නිද්‍රා බය මේ තුන කියන හතරට තමයි ඔය මේ පරිසරයට අනුව හැඩ ගැහිීමේ සම්පූර්ණ ක්‍රියාවලිය තියෙන්නේ තමගේ උපස්තරය හදාගන්න. ඒ සතා නිදාගත්තට පස්සේ පරිසරයට පේන්නේ නැති වෙන්න හැදිලා තියෙනවා. මාළුව හැදිලා තියෙන්නේ ගල්පරවල හැටියට. සර්පය හැදිලා තියෙන්නේ මුල් වල හැටියට. කුරුල්ල හැදිලා තියෙන්නේ මල් වල ගෙඩි වල හැටියට. ඉතින් ගහේ වහලා ඉනකොට පිටින් බලන සතෙකුට පේන්නේ නැහැ. මේක පේන්නේ ගහේ මලක් ගහේ ගෙඩියක් වගේ ඒ පරිසරයේ හැඩ ගැහිම නිසා සරුවචනන්සේ දේශනා කළා තියෙනවා මේ සත්ව วิ ශේ තරම් විචිත්‍ර දෙයක් මම සර්වඥාන්තට පේන්නේ ඒ මොකටද හැඩ ගැහෙන්නේ මේ නිදා ගන්න වෙලාවේදී කවසතෙක් ඇවිල්ලා ලේපිට කන එක වළක්ව ගන්න. මිනිස්සුත් එච්චරයි. මිනිස්සුත් නිදා ගන්න යන්නේ නැහැ ලේසි තැනක. හිඟන්නන්න කරන දෙයක් නෑ යුනිසු වීඩියෝ පුදිනවා. ඒ නිසා නිින්ද යන වෙලාවක අපි කීයක් දේවල් තහවුරු කරනවද කියලා බලන්න නිින්දට බයයි. ඒ මොකද ඒකේ යන්න තියෙන්න ඕන කිසි කෙනෙකු ඇඟිලි ගැහිමකින් තොරව අන්තික පෞරුෂත්වයක් හිටින්නේ නැහැ නින්ද ගියාට පස්සේ. ඉතින් ඒක නිසා නින්ද යනකොටත් නින්දෙන් අවදි වෙච්ච ගමනොත් සතිය පිහිටවීම කරනවා නම් ඔය ක්‍රිෂ්ණමූර්තිතුමාගේ කැලේට ලොකු සංහසේ පොඩ්ඩක් තව එකතු කරා. ලොකු සංහසේ මතක් කරා. හොඳට භාවනා යන වෙලාවේදී නින්දට ගියාට පස්සේ හිත අවදි වීම සහ ඇස් හැරීම කියන එක දෙකට කඩලා සතිය පිහිටවන්නේ කියලා. හිත අවදි වෙච්ච ගමන් ඇඳේමයි තාම. Tamanට පුළුවන් නම් දැනගන්න දැන් හිත නිින්දෙන් අවදි උනායි කියලා ඇස් දෙක අරින්න කියලා තියෙනවා සතිය. එතකොට Taman තියෙනවා ඇස් දෙක අරපු ගමන් මම යතහවුරු වෙන්නේ නැහැ. මම හිතපු කාමරේ දිග පළල වම දකුණ ඒක වැරදුනොත් අපිට කලන්ත හැදලා වැටෙනවා. ඒක නිසා ඒකට පුරුදු වෙනකොට භාවනාවේදී මේ දෙකම නැති වෙනවා. කාලය සහ දේශේ නැති වෙනවා. ඒක රූප ලෝකේ ඉඳලා අරූප ලෝකයට යනකොට එන දෙන පුහුණුවක්. ඊට පස්සේ ඕනෙලා කායෙ මේකට එන්න පුළුවන්. නමුත් අර తాවකාලිකව යැවීම පවා අපිට විශාල බයක්. මොකද මේ රූපේ මමයි, වේදනාව මමයි, සංඥා මමයි, සංස්කාර මමයි, විඥානෙ මමයි කියන හිතේ එක්කනාට ඒ දේවල් වලින් තොර තත්වයක් දකිනකොටම උච්ඡේදයක් විනාශයක් භංගයක් ඇති වෙලා බයක් ඇති වෙනවා නමුත් ඒ කොච්චර අපි ඒ බයසයිතෝ ගත කරත් මරණ මොහොතදී මේකට මුහුණ දෙන්න වෙනවා. ඒසට අපි කරපුවා මොනවා සීවේයිද කියලා කියන්න බෑ. ඒ මොකද ඒක අකටතැබ්බයක් වෙන්නේ. ඒ නිසා මේ භාවනා කරන එකනට මේ අවස්ථාවල මරණේ ටිකක් ඉස්සරහට අවිල්ලා වගේ තේරෙනවා. ඒ වගේ වෙලාවල් වල දැන් ඔළුව පිටිපස්ස ඇරලා තියෙනවා වගේ මම පස්ස ඇරලා වාඩිලා ඉන්නවා වගේ දිහා Taman දිහාම බලනකොට මහ විසර විලෝපනයක් වෙනවා. ඔය පොඩි ළමයින්ගේ කෙස් කපනකොට ඉස බානකොට නැත්නම් ඉස්ලාම් දාසේ කෙස් කපනකොට ඒ ළමයට කතා කරගන්න බැරුව යනවා. ඒ මොකද ඒ ළමයාගේ අඳුනකට තියෙන රූපේ අනිවාර්ය අංගයක් තමයි කෙස්. ඉතින් ඊට පස්සේ දාසේ ඒ ළමයා බලනකොට කණ්ණාඩියෙන් එයාට පේන්නේ කෙස් නැති බබේ. ඒ නිසා කෙස් කපන නැකතට රොදයි කපන්නේ. කපලා එහෙම කෙස් තියෙනවා. ඉතින් ටික ටික කපනවා. එතකොට ඒ ළමයාට ඒක හුරු වෙන්න කල් තියෙනවා. ඒ එහෙම නැත්නම් උගාක් වෙලාට නැකත් බලන්නතෝ කේස් කැපුවොත් කතා කරගන්න බැරි වෙන කතාවක් තියෙනවා ඇතුලේ ජෑම් වෙනවා මොලේ මේ මමයා කියලා ගත්ත දේ ඒකට ලස්සනම කාරණාව තමයි ඒ අපි මුළු ලෝකෙම බලන්න පාවිච්චි කරන ඇහැට කවදාකවත් ඇහැ පේන්නේ ඇහැ දකින්නේ කණ්ණාඩියෙන් ඒ සමේ කණ්ණාඩියෙන් දැකපු ඇහැ ඇත්තයි කියන තමයි අපි ජීවත් වෙන්නේ ඒ නිසා ඕනේ පිළිබිඹුවකින් අපි වෙනස් කරන්න පුළුවන් සංඥා පොඩ්ඩක් ට්විස් කරපු ගමන් ඒ මනුස්සයා අංජ වජයි. බුදුජානනාංශ ළඟට ගියාට පස්සේ බුදුරණාංශට ඒකයි තියෙන වාසිය. වැඩි නටන්න ආවොත් පොඩ්ඩක් සංඥාව වයර් පොඩ්ඩක් මාරු කරලා දාපු ගමන් කරකොල ඇතේරියා. ඒකෙදී හොඳ පරිශනාවක් කරලා තියෙනවා මේ මම හිටිස්ලත් මතක් කරා. ඉස්සා ඉස්සා කියන සතා ඉන දිශාව තේරුම් ගන්න උගේ අක්ෂිගෝලයේ යට ඇහි බබා ඇහි බෝලයට වැලිකඩ දෙක තුනක් නිතරම තියනවලු. ඒ වැලිකඩ තියෙන පැත්තෙන් තමයි ඔයා ළඹ කරගන්නේ. පීනන දිශාව දැනගන්නේ. ඉතින් මේක දැනගත්ත විද්‍යාඥයෝ ඉස්සට හැවාරින්න ඇරලා තිනවා මේ වීදුරු ටැංකියක් අතේ. ඒකට එයාට දැන් හැව හැරියට පස්සේ ආයේ ඇහැට දාගන්න වැලි නැහැ මේක දැන්. ටැංකියේ වැලි නැහැ. ඉතින් ඒ නිසා දැන් මූට යඩපැත්ත තේරෙන්නේ නැහැ. ඊට පස්සේ යකඩ කුඩු ටිකක් දැම්මාලු. මූ ගහලා යකඩ කුඩු වලින් කද්දයක් ගියාට පස්සේ දැන් යකඩ කුඩු තියෙන දිශාවට තමයි මේ පොළොව දිශාව දාන්නේ ගුරුත්වාකර්ෂණය. ඊට පස්සේ වීදුරුවේ පැත්තට තද බල කාන්දමක් දාපුවම ඒ පැත්තට හැරිලා පීනනවලු මේ පැත්තේ තියෙන ගුරුත්වය කියලා. මොකද යාගේ අර ඇහි තියෙන මේ බර අණුව තමයි එයා දිශාව තේරුම් ගන්න. බලවත්‍ර කාන්දමක් වීදුරුවේ පිටි උඩ තිබ්බොත් උඩ උඩු බැල්ලියල්ට පීනනවලු මොකද ඇහෙන් තමයි අපි ගන්නෙ අපිත් කනෙන් තමයි අපි අරගන්නේ ඒ දිශාව මාරුනාට පස්සේ ඉතින් අංජබජල් තමයි වැඩි මාරු කරන්න ඕනේ මේක පොඩි වයර් මාරුවක් දීපු ගමන් කරකොල ඇදරියවා භාවනාදී මුළු රේන්ජ් එකම දෙනවා දීලා බලනවා ඔබ කාය ජීවිත নিরপেক্ষ ඉදිරියට යන්න කැමති නම් මේ පරිශන මට්ටමින් කරනකොට කේන්ද්‍රී ගන්න එපා ලෑස්තිලා යන් ඔය මොකක්වත් වෙන්නේ නැහැ ගිහිල්ලා පෙන්නනවා හැබැයි බය නැත්තම් ඊට පස්සේ ටික වේලාවක් තියෙනවා. දිශාවක් පේන්නෙත් නැහැ, වේලාවක් පේන්නෙත් නැහැ. තුඟාක් වෙලා යනකොට තමයි තේරෙන්නේ දිශාවක් නැති වේලාවක් නැති තැනක ආයතතියක් ඇත්තේව නැහැ. අතහනයක් ඇත්තේ නැහැ. ඉතින් ඒකට බය කෙනා නැවත ආශාවෙන් ආපහු වෙන්නේ අසහනයට තමයි. ආතතියට තමයි මේක හොඳ ප්‍රගමනීය ලකුණක් විපස්සනා කමිටු කෙනෙකුට. මමයට ආශාවෙන් මාන්නයට ආශාවෙන් තණ්හාවේ ආශාවෙන් ඉන්නවා. ඉතින් නූල් බඳින්න වෙයි. අර දිවයට තියෙන පෙත්ත තියාගන්න වෙනවා. භාවනා කරනකොට මොකද heart attack එනවා. TNT පෙති ගෙනත් තියන්න ඕනේ. දිව දිව දික් කළා පෙත්තක් තියන්න ඕනේ. නැත්තම් කියාපු ගම හක් කියාවොත් ඉවරයි. යාන්තිම දවසේ වෙච්ච නේද? ගෙදර ගිහිල්ලා හක් ගෑවට අපිට ප්‍රශ්නයක් නැහැ. මෙහි ඉඳදී හක් ගෑවොත් තමයි ඔන්න අපිට ස්ටාර්ට් එකේ කාර් එක තියෙන්න ඕනේ හදිසියට. කෙලින්ම දොස්තර ගාවට යන්න. මොකද ඒ තරම්ම මේ මේකට මේකට මැස්සෙක් වගේ වැහුවොත් කරදරයක් වුණොත් අපේ තියෙන බය. ගරුතර ස්වාමින් වහන්සේ අද උදේ 4:30ට පර්යංකයට වාඩි වුණෙමි. ඉඳින ඉරියව්වට සිත යොදා සිටින විට ආස්වාස්‍ය ප්‍රස්වාසය දැනුනි. නමුත් වඩා හොඳට දැනුනේ උදරයේ පිම්බීම හැකිලීමයි. බැලුමකට හුලං පුරවන විට ඇදෙන අයුරු පිම්බීම නිරීක්ෂණය විය. බැලුමෙන් හුලන් ඉවත් වෙන ආකාරයට හැකිලීම දැනුනි. දිගටම මෙනෙහි කළෙමි. සතිය දිගටම පිම්බීම හැකිලීම පවත්වාගත හැකි විය. අවට ශබ්දද ඈතින් එක් ඈතින් කැරකින ශබ්ද යන්ත්‍රද දැනුණත් සතියට බාධාවක් වූයේ නැත. ක්‍රමයෙන් පිම්බීමට හැකිලීම සංසිඳන බව අත්විඳෙමි. පිම්බීම දැනුනේ යන්තමට දිගහැරෙන අයුරකිනි. හැකිලීම එපමණ පැහැදිලිව දැනුනේ නැත. පිම්බීම හැකිලිම විටක යාන්තමට දැනුණු අතර විටක සංසිඳී ඇති බවක් දැනුනි. දිගින් දිගටම සතිය පවත්වා ගත හැකි විය. කය ගැන දැනුමක් තිබුණේම නැත. පැය එකහමාරක සාර්ථක පරයන්කයක් ගත කළ බව දැනුනි. භාවනාව දියුණු වී ඇති බවත් හැඟේ. තව දුරටත් ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. ත්වන් සරණයි. තොරතුරු නංග දොස් කියන්න බෑ. නමුත් මේ මම ඊයේත් මතක් කරා පිම්බීම හැකිලිම නම් ඒක ඒක මුදුන්පත් වෙච්ච තැනින් කතාව පටන් ගන්න නරිය බල්ලයි කතා කියන්නේ ඉන්න එපා. මං ඉස්සර බැලුවා ආනාපානෙ ටික වෙලා ගියාට පස්සේ පිම්බීම හැකිලිම මොනවත් අවශ්‍ය නැහැ. විනාඩි 10කින් හරි කමන්නේ තමන්ට තියෙනවා මූල කර්මත්තානේ පිම්බීම හැකිලිම කියලා. එතනින් කතාව පටන් ගත්තා අපි හැඟුම්බර ගතිය නැතුව short to the point, short and sweet යන්න පුළුවන්. ඉතින් ඒව ඒව සකස් වෙනකන් ඒ කියන්නේ මේ ඉදිරිපත් කරන අදහස් වල ව්‍යාකරණය සකස් වෙනකන් ඒක භාවනාවට බාධාවක් වෙනවා. භාවනා යන්නේ නිතරම පියවර පියවර තබමින් තබන තබන පියවරේ ස්ථාවරත්වයක් ලබා ගන්න. ඉස්සල්ලා යුද පිටිය ගිහිල්ලා අල්ලා ගන්නවා. ඊට පස්සේ සෝදිසි මෙහෙයුමක් කරනවා. සෝදිසි මෙහෙයුම් කරන්නේ නැතුව ආයුධ පිටිය දිනන්නේ නැහැ. ඒ නිසා ඒ සෝදිසි මෙහෙයුම තමයි අල්ලාගත් ප්‍රදේශය පිළිබඳව වාර්තා සපයන්නේ. ශිෂ්‍යයට යන්නේ මේජර් ජෙනරාල්. එයා ඉන්න ඔෆිස් එකේ යාට කියන මෙච්චරක් ගැහුවා ඇල්ලුවා. ඒකේ මේ සෝදිසි මේකින් යනවා. මේකේ බට්ටෝ වල්ලලා තියනවාද? බිංගවල් තියනවාද? ඔක්කොම පරීක්ෂා කරනවා. ඒ වගේ තමයි මේ ආනපානේ හරහා ගිහිලා බිම්බි මැකිනකොට කියනවා ආනපානේ හරහා ගියා කියන කතාව ලියන්න ඕනේ නැහැ. ඒක ලිව්වත් ඒකේ අන්තිමටම දාන්න බිම්බි මැකිලේ මුදුන්පත් වෙච්ච තැන ඉඳලා ලියන්න පටන් ගන්නවා නම් ওই gedara dore කරන ඔය නිකන් අනම් මනම් කතා තියෙන්නේ. එහෙම නැත්නම් අපි කියන මේ මේ මේ සම්පප්පලාව 180ක්ම යුග දෙන්නේ. පාර්ලිමේන්තුව නම් 100ක්ම. දෙවල් දොරවල් නම් 180ක් විතර වගේ. පාර්ලිමේන්තුව චීන රටේ තන්නේ කුප්පහි කතා. හන්සාත් වාර්තාව කියලා බලන ලෝකේ තියෙන පහත්ම කතා ටික ඔක්කොම තියෙනවා. උසාවියත් ඒ වගේ. ගෙවල් දොරවල් 180ක් විතර යනවා. මෙහි ආවට පස්සේ ඒක අඩු ගන්න අඩු කරලා නරිය බල්ලේ කතා එපා. අරමුණු මුදුන්පත් වෙච්ච තැන. ඒකම තමන් කරපු පරියන්ක හොඳම පරියන්ගේ විස්තර විතරමයි ඕන කරන්නේ. අනිකව අවශ්‍ය නැහැ. එතකොට හරි ලස්සන sannivedanayak එනවා නිකන් සුපර් කන්ඩක්ටිවිටි වගේ කෙලිම ප්ලග් වෙනවා. ඒ වගේ දේවල් ටිකක් හදන්න වෙනවා මේ වයිදී. හදුවට පස්සේ ලොකු වෙනසක් වෙනවා ඔය මේ. නියමනේ භාවනා නෙමෙයි. අසුර කරන පිරිස අතර ලොකු සුද්ධියක් යනවා. තමන්ගේ ආජීවය සකස් වෙන්න ඕනේ කතා කරන වචන වල වෙනසක් ඇති වෙන්න ඕනේ කර්මාන්තේ වෙනසක් ඇති වෙනවා ඒක තමයි ඔසවා තැබීම සිද්ධ වෙන්නේ නැත්නම් අර ඔස්සලාපුවාම ආයෙ පාත් වෙනවා ඒ නිසා මම මේ පුංචි දෙයක් පෙන්නුවේ ඒක මෙතන ඉන්න කෙනාට විතරයි තේරෙන්නේ අනික් අයට එච්චර තේරෙන්නේ නැහැ නමුත් ඒව ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කියලා කියන්නේ අවසාන ලිපිය සමයි තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ තවමත් පාසල් වයසේ සිටින මා ලදරුවෙකු දැඩි උත්සාහයක් දරා සෙමෙන් අඩි 7ක් පියවර තබුවාසේ මේ දවස් 7 මට දැනුනි. කුඩා කල සිට ආනාපාන සති භාවනාව කළේය. සක්මනද සාමාන්‍ය මට්ටමට කළේය. ප්‍රථම වරට මා නිස්සරණ වනයේට ආවේ අවුරුදු 9 දී පමණය. එදින ඔබ වහන්සේගේ කුටියට පැමිණි පිරිසගෙන් කවුද මෙතන භාවනා කරලා තියෙන්නේ කියා ඔබ වහන්සේ පැවසූ විට මා පමණක් අත එසවුවේය. සතිය හා සිතවිලි කුමක්ද කියාවත් නොදන්නා මා ඔබ වහන්සේට සියලු දෑ කීවාය. අනෙක් පිරිස සිනා පහල කළද ඔබ වහන්සේ නොසලී මා කියූ සෑම දේ අසා සිටිසේක. ඉන්පසු භාවනා පොත් දෙකක් දී ලොකු වෙලා එන්නකෝ. තව භාවනා කරන්න කියා මා දිරිමත් කළේය. ඉදිනම <clears throat> ඔබ වහන්සේගෙන් දුටු යම් ගුණයක් වේද නිදහස් ගෞරවනීය භාවය තුලින් භාවනාවට ඇති කැමැත්ත වැඩි විය. ඉන්පසු මේ ආගමනයේදී මේ පුණ්‍ය භූමියේදී එය මල් හටගත්තේය. ඵලය සොයා යන මාර්ගය කියා දුන් ඔබ වහන්සේට උතුම් නිර්වාණ සුවය අත්විඳීමට ලැබේවා. එමෙන්ම සිතන පතන සියලුම දෑ ඉතු වී නිරෝගී සම්පත්තිය ඇතුව දීර්ඝායු ලැබේවා. ඔබ වහන්සේ කෙරෙහි ඇති ගෞරවය මා මෙලෙස පුදමි. මා මේ දින කිහිප ය ගෙවා ලද ප්‍රීති සුඛය මලක් බවට පත්කොට ඔබ වහන්සේට පූජා කරමි. පූජා වේවා. මාහට දාණය ඉඳුම් මිටුම් පහසුව සැලසූ සියලුම සත්‍යෝ හට නිවන් සුව ලැබේවා කියා පතමි. මේ මාර්ගයට නිති දිරි ගන්වන මාගේ දෙමව්පිය දෙදෙනාමද පුණ්‍යානුමෝදනා ප්‍රාර්ථකව සිහිපත් කරමි. සියලු දෙනාට තෙරුවන් සරණයි. මම කෙල්ලෙක් ලොකු වෙලා මල් පිපිලා. ලේදී බාර දෙන එකයි තියෙන මයික් එක මේ වැඩමුළු සංවිධානයේ. තියෙන මයික් එක තියෙනවා. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගේ අවසරයි වැඩ වසන අනිත් ස්වාමීන් වහන්සේගත් අවසරයි යෝගී මහතුනි යෝගී මහත්මියනි අපගේ 117 වෙනි වැඩමුළුව භාවනා වැඩමුළුව අද સમાප්තිය සටහන් කරනවා මේ අවස්ථාවේදී මම පිරිමි යෝගීන් වෙනුවෙන් ඉල්ලා සිටිනවා මහත්මයෙකුට ස්තුති උදකල්ලා ස්වාමීන් වහන්සේට කතාවක් පවත්වන ලෙස නමස්කාර අවසරයි අතිපූජනීය අපේ ලොකු හාමුදුරන් වහන්සේ ඒ වගේම ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාත් එක්ක දවස් 7ක් මේ භාවනා වැඩසටහන සහභාගී වෙච්ච උපාසක උපාසිකා මහත්මාත්මීන්ගෙන් අවසරයි මට මේ අවස්ථාව ලබා දීම ගැන නැවත වාරයක් මම নমස්කාර පූර්වක සිහි කරනවා. මේ දවස් හත මා ගත කළ අත්දැකීම් මොහොතක් මට කියන්න අවසර දෙනවා නම් අවසර ඉල්ලනවා. මේ භාවනා වැඩසටහන මම හුදෙක්ම ඊටාම මහන්සියෙන් අමාරුවෙන් හොයාගත්ත වැඩසටහනක්. මට ලොකු කැමැත්තක් තිබ්බා මේ දින අවුරුදු කිහිපයක ඉඳලා මේ වගේ වැඩසටහනකට මට යන්න ඕනේ කියලා ගොඩක් බණ අහලා තියෙනවා. ගොඩක් හිත පැහැදිලා තියෙනවා. නමුත් මගේ හිතේ මට දැනුණා පොඩි හෝ අඩුවක් තියෙනවා කියලා. මට ඒක හොයාගන්න ලොකු අවශ්‍යතාවයක් තිබ්බා. මම අපේ ලොකු හමුදුරුව මීට කලින් දන්නවා බණ අහලා තියෙනවා. හැබැයි ඒ අවස්ථාවේදී මම බණ ඇහුවට මට ඒ බණ එච්චර තේරුණේ නැහැ. අපේ හාමුදුරුව කියන උපහරණ වලට අපේ අත්දැකීම් ජීවිත අත්දැකීම් වලින් ගන්න උපහරණ වලට මම ගොඩක් ආස කරා. ඊට පසුව තමයි මට ඇත්තටම මේ ගැන ලොකු අවශ්‍යතාවයක් දැනුනේ. ඒ නිසාම තමයි මම මේ ගැන ගොඩක් හොයන්න ගත්තේ. මොකද මම සමහර වෙලාවට මට මම මගේ ජීවිතේ සමහර අවස්ථාවලදී මේ මෑතක අවුරුදු කිහිපයකට කිහිපයක සිට සමහර දේවල් අත්‍යවශ්‍ය නොවන දේවල් අතෑර අතෑර ආවා. මට හිතුණා මේ මම ලොකු කලකිරීමකද ඉන්නේ කියලා. ඒත් කලකිරීමක් කිව්වහම මම ඒක කල්පනා කරා සමහරලාට මම කවුන්සලර් කෙනෙක්. මම විෂාදය ගැන දන්නවා. මම හිතුවේ මට ඇත්තටම විෂාදයේද කියලා. නමුත් විෂාදයේ මූලික ලක්ෂණ බලපුවහම මට හිතුණා මට විෂාදේ නෙමෙයි තියෙන්නේ. නමුත් ඒත් අඩුවක් හිතේ තියෙනවා කියලා මට ඒක නිසා මම මේ අවුරුදු කිහිපයක සිට ගොඩාක් මේ දහමේ කරුණු හෙව්වා. ඒත් වාසනාවකට වගේ අද මට මේ මේ පහුගිය දින කිහිපේ මේ වැඩසටහනට එන්න පින තිබ්බා. ඒක මං කිව්වේ මම උපයාගත්ත දෙයක්. ලොකු කැපකිරීමක් කරා. මේ වැඩසටහනට එන දවස්වල මගේ ගෙදර පිරිත් පිංකමක් තිබ්බා. මම සතුටට මේ කඳුළු එන්නේ. මම ඒක කැප කරා. ඊට වඩා මේක වටනවා කියලා හිතෙච්ච නිසා. අපේ හැමතුනේ මම සමහර වෙලාවට අපේ උපදේශන සමහර විද්‍යාඥයන් කියලා තියෙනවා සමහර නිර්වචන මට ඒවා තාම මතක නැහැ. නිර්වචන කටපාඩම් නැහැ. ඒත් අපේ හාමුදුරුව මේ දවස් 5ට දේශනා කර දසුත්තර සූත්‍රයේ පංච ප්‍රධාන අංග පහ මට හොඳට කටපාඩම්. ඒ මතකයෙන් මගේ ලොකු වුවමනාකින් තමයි මේ පහ මගේ හිතේ පළපදයක් උනේ. ඒත් එක්කම ඔබ වහන්සේ ගන්න උදාහරණ අපේ ජීවිතේ සමහර දේවල් වලට ගොඩක් වටිනවා. නරියාගේ කතාව මමත් සමහර දේවල් අතහැරගෙන ආවා. මට හිතුණා මගේ අතින් ලොකු අඩුපාඩු වෙනවද කියලා. මගේ පවුල යායට දැන් හිතෙනවා මම ඒ ගත්ත තීරණ හැමදේම හරි කියලා. ලොකු අවබෝධයක් ජීවිතේ සහ දහම ගැන මම ලැබුවා. ඔබ වහන්සේට මේ ලබා දීපු දැනුම ඇහැ පාදලා දීපු එකට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මම ඊටාම ආසාවෙන් ඊටාම ප්‍රීතියෙන් හැම මොහොතක්ම හැම දශමයක්ම ගත කරේ. පරයන්ක භාවනාව, සක්මන් භාවනාව ඊටාම ඊටාම ආසාවෙන් ඊටල්මල්මෙන් මම ඔබ වහන්සේගේ කමඨහන් ඒ විදිහටම අනුගමනය කරගෙන මම අත්දැකීම් ගත්තා. මට ලැබිච්ච කමඨහන් පත්‍රිකාව මම මේ වෙනකොට පස් සැරයක් මේ දවස් කිහිපය තුල කියවලා තියෙනවා. ඒක කියවන්න කියවන්න හිතේ පැහැදීම එන්නේ. ඒ නිසා මෙතනින් ඉස්සරහටත් මම මගේ ජීවිතේ ගොඩක් අඩුපාඩුකම් මගහරව ගන්න මම උත්සාහ කරනවා. ඒ නිසා මේ වැඩසටහනේ මට මේ ලැබිච්ච අවස්ථාව ලබා දුන්නට ගොඩක් පිං. මීට කලින් මට මම ඔබ වහන්සේගේ පාදෝණය කරලා තියෙනවා. නමුත් මේ දවස් ටිකෙත් මම හැම මොහොතකම උත්සාහ කරන්නේ උත්සාහ කරන්න හැදුවේ ඔබ වහන්සේගේ පාදෝවණය කරන්න සහ අපේ ස්වාමීන් වහන්සේලා කකුල හොදන්න පුළුවන් අනික කකුල තුවාලයක්මයි මේක කකුලයි මේ දවස් කකුල හොදනකොට එකයි හොදන්නේ එහෙමයි ඒ තරම් මගේ හිත පුදුමාකාර විදිහට අර ලැබියාව වැඩි වුණා ඒ නිසා මේ හැම දෙයකටම අනේක වාරයක් ඔබ වහන්සේට පිං ඒත් එක්කම අපිට මේ වාගේ දහමක් ජීවිතේ පළවෙනි වතාවට මේ විදිහට ලැබෙච්ච ලබා දෙන්න ඔබ වහන්සේව අපිට දායද කරපු ඔබ වහන්සේගේ දෙමාපියන්ට නැත්ැයින්ට මේ පිං අනුමෝදන් වෙත්වා ඒත් එක්කම මේ වාගේ ආයතනයක් සකස් කරන්න මූලික විච්ච ඔබ වහන්සේ හැම වෙලාවකම මතක් කරන ලොකුහාමුදුරන් වහන්සේලා ගැන ඒ ලොකුහාමුදුරන් වහන්සේලා ඇතුළු මේකට කැප කරපු හැම දිනාටමත් විශේෂයෙන්ම කාරක සභාව සහ සංවිධාන මණ්ඩලයටත් ඊ타මත්ම පූර්වාංගම ස්තුතිය පිං අනුමෝදන් කරනවා ඒත් එක්කම අපි මේ දවස් කීපයක් තුල දවස් 7 8ක අපිට දාණය ලැබුණා කිසිම අඩුවක් නැතුව අපේ දාණය ලැබිලා ඒ කටයුතු කරන්න දායක වුණු ගොඩාක් පින්වතුන් ඉන්නවා. ඒ හැම කෙනාටමත් මම මේ අවස්ථාවේදී පුණ්‍ය අනුමෝදනාව පින් දෙනවා. ඒත් එක්කම අපිට මේ වැඩසටහන සංවිධානය කරන්න අපේ නන්දසීලි ගදවීර මහත්මිය මට ඇත්තටම ලොකු උදව්වක් කරා මම ලොකු කැපකිරීමක් කරා කියලා කිව්වේ මම ඉතුරු කරගත්ත නිවාඩු තමයි මම මේකට ගත්තේ. එහෙම නිවාඩු අරගෙන මගේ නම තියනවාද කියලා අහපුවම මිස් මට මේ නම ඒ වෙනකොට දාලා තිබෙන්නේ නැහැ. නමුත් වෙන් කරලා තිබිලා තියෙනවා. මගේ නම දන්නේ නැති නිසායි එහෙම තිබ්බේ. මට ආයෙත් හිතුණා මට ඒ අවස්ථාව නැති වුණාද කියලා. නමුත් නැහැ. ඇත්තටම නන්දසීලි මහත්මිය ඒක අවස්ථාව ලබා දුන්නා. ඒත් එක්කම මේ අවස්ථාවට මේ වැඩසටහන් අපි අපි හැම කෙනාම ඊටාම සහයෝගයෙන් සතුටින් මේ සහ අවශ්‍ය කරන පහසුකම් ඊටාම ප්‍රමෝදයෙන් යුක්තව අපි භාවිතා කළා ලොකු අත්දැකීම් ලැබුවා ජීවිතේට මේ හැම දෙයකටම උදව් උපකාර කළ සියලු දෙනාටම මම ඉසනමා පින් අනුමෝදන් කරනවා. ඒත් එක්කම අපිට මේ පහසුකම් සලසලා දෙන්න අපි වෙනුවෙන් අපිට උදව් කරන දෙවියන් වහන්සේලා ඉන්නවා නම් ඒ හැම දිනාටමත් පින් අනුමෝදන් කරනවා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් බොහොමත්ම ස්තුතියි. ත්වන් සරණයි. සාදු සාදු සාදු. ඊළඟට යෝගිනීන් වෙනුවෙන් මම ආරාධනා කරනවා වෛද්‍ය වෛද්‍යනාථ මහත්මිය වෛද්‍ය වෛද්‍ය තෙරුවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ අනිකුත් ස්වාමින් වහන්සේ සද්දා බුද්ධි සම්පන්න පින්වත්නි මට බාර දීලා තියෙන්නේ කළගුණ සැලකීම පුද කිරීමේ අවස්ථාවයි. ඇත්තටම මා මෙතනට පැමිණියේ මගේ කල්යාණ මිත්‍ර ඉහෙලියෙක්ගේ මඟ පෙන්වීමක් අනුව මා මේ ලබාගත් සියලු පින් මම කැමැති එතුමියට අනුමෝදන් කරවන්න. එතුමිය නැත්තම් මම අද මෙතන නැහැ. ගරු ස්වාමින් වහන්සේ අපවැනි යෝගීන්ට ඊතා උසස් අන්දමේ මෙතන නවතිලා මේ රිට්‍රීට් කරගෙන යාමේ අවස්ථාවක් ඔබ වහන්සේ උදා කරලා දීලා තියෙනවා. අපිට ඉඳුම් හිටුම් කැම බීම සියල්ලම නොඅඩුව ලැබුණා. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම වයසක යෝගීන් සහ යෝගිනියන්ට අවශ්‍ය නෑමට අවශ්‍ය උණු වතුර පවා සකසා දීමට ඔබ වහන්සේගේ කරුණා බරිත හදවත ඒ වෙනුවෙන් අපිට සූදානම් කරලා දීලා තියෙනවා. ඔබ වහන්සේට අප සියලු දෙනාම ඒ වෙනුවෙන් අපේ ගෞරවය ප්‍රණාමය කරනවා. ඊළඟට මම කැමති මතක් කරන්න මේ ස්ථානයේ සාදා බාර දුන් ඒකම මේ ස්ථානය නඩත්තු කරගෙන යාමට කටයුතු කරන සියලු දෙනාම ඔවුන්ට අප ලබාගත් මේ පින් අනුමෝදන් වේවා සාදු සාදු සාදු එසේම මම ඊළඟට මතක් කරන්න කැමති අපිට දානය ලබා දුන් පින්වතුන් සහ පින්වතියන් සමහර දාන එම පින්වතුන් සහ පින්වතියන් දා දුර බැහැර සිට පැමිණ බියද පැහැදම් කර මහන්සි වී අප වෙනුවෙන් සහ ස්වාමින් වහන්සේලා වෙනුවෙන් මේ දානය සදා සාදා පිරිනැමුවා. ඔවුන්ගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා. ඔවුන් ධර්ම මාර්ගයට යොමු වේවා. අපි මේ ලබාගත් පින් සියල්ල ඔවුන් අනුමෝදන් කරගනිත්වා. සාදු සාදු සාදු. මා ඊළඟට කැමති මතක් කරන්න මේ කාර්ය මණ්ඩලය ඔවුන්ගේ කාර්යක්ෂමතාවය නිසා තමයි මේ වැඩසටහන ඉතා හොඳින් ක්‍රමානුකූලව හරි වෙලාවට ස්වාමින් වහන්සේත් හරීම වෙලාවට වැඩම කරනවා හරියට වෙලාවට අපි වැඩ ඉවර කරන්නේ ඔවුන්ගේ කාර්යක්ෂමතාවය සහ ස්වාමින් වහන්සේගේ වෙලාවට වැඩ කිරීමේ ගරු ප්‍රතිපත්තිය නිසා මම ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා අපි ලබාගත් පින් ඕනුත් අනුමෝදන් වේවා සාදු සාදු සාදු මෙම 117 වැනි භාවනා වැඩසටහනට මාව සම්බන්ධ කර ගැනීම පිණිස ගොඩක් කරදර මැද්දේ ගජවීර මැතිණිය මට අවස්ථාව ලබා දුන්නා. ඇය ඇයට කිරීමට අවශ්‍ය කාර්ය ඉතාමත් කාර්යක්ෂමව කරගෙන ගිය බව මට විශ්වාසයි. ඇය අපසිත නොරිදවා ඒ කාර්ය කෙසේ හෝ කර ගැනීමට මහන්සි ගත්තා. ඔබට තව තව ධර්ම අවබෝධය ලැබේවා ධර්ම මාර්ගයේ තව තව ඉහළටම යාමට ඔබට අවස්ථාව ලැබේවායි මම පතනවා සාදු සාදු සාදු ස්වාමින් වහන්සේ මා අන්තිම ගෞරවය පුද කිරීම ඔබ වහන්සේට තියා අවසාන අවසාන ගෞරවය නෙමෙයි ස්වාමින් වහන්සේ ඔබ අපේ ජාවිෂත් අරගෙන ජීවත් වෙන්න ඕනේ. අන්තිමටම තියාගත්තේ මට වැඩිපුර වෙලාවක් ඒ ගැන කතා කිරීමට අවශ්‍ය නිසායි. මා කලින් භාවනා කර ඇතිමුත් මම විශ්වාස කරනවා අනිත් යෝගිනුත් මාත් එක්ක එකඟ වෙයි කියලා. මේ භාවනාව කියන්නේ මොකද්ද? භාවනාවේ නිවැරදි මාර්ගය මම තෝරා බේරාගත්තේ මෙතනින්. විශේෂයෙන්ම සක්මන් භාවනාව සහ සතිය පිහිටවීම ගැන මාගත්ලා මා ලබාගත් අවබෝධය අතිමහත්. ඔබ කළ ධර්මදේශනා ඊටමත් ප්‍රණීතයි. ඊටා ගැඹුරු දේශනාවල්, ඊටා ගැඹුරු ධර්මය, ඊටා සරල බසින් අප වෙනුවෙන් ඔබ දේශනා කළා. ඒ ධර්මදේශනා තුල ශ්‍රුතමය ඥානය දිනු කර ගැනීමට අපට අවස්ථාව ලැබුණා. මට මුලදී චකිතයක් ඇති වුණා ඔබ වහන්සේගේ කතා ශෛලිය ගැන. ඒත් පසුව පසුව එය අප වෙනුවෙන් ඇති වූ මහා කරුණාව බව මම අවබෝධ කරගත්තා. ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් අතර අරහත් භාවය ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු අවසාන වශයෙන් මෙවන් පුත්‍ර රත්නයක් ලොවට ප්‍රසාද කළ ඔබ වහන්සේගේ දෙමාපියන් ඒකම ඔබ වහන්සේට උපකාර වූ අනිකුත් ලොකු සාමින් වහන්සේලා මා මේ අවස්ථාවේ සිහිපත් කරනවා අපි ලබාගත් මේ සියලු පින් ඔවුන් අනුමෝදන් වෙත්වා සුගතියටමපත් වෙත්වායි මම ප්‍රාර්ථනා කරනවා අනිත් යෝගී මහත්මයා කියපුවා වගේම මා මෙහිදී ලැබූ අනිත් අත්දැකීම් අපමණයි අපි සියලු දෙනාම නොයෙකුත් තරාතිරම් වල වැඩ කරන කට්ටිය. ඒ මෙහි පැමිණි විගස. ඒ තරාතිරම් සියල්ල අමතක කර දමා. එක්වන්ව, එක්රොක්ව හැම වැඩටම වැඩකටම විශේෂයෙන්ම සුද්ධ කිරීමේ කටයුතු වලදී අපි එකාවන්ව වැඩ කරා. කිසිම තරාතිරමක් මට මේක කරන්න බෑ අරක කරන්න බෑ ඒව අපි ළඟ තිබුණේ නෑ. ඒ ඊටාම මම ඒ ඒ අවස්ථාව මට ලැබුණු ඒ දේ මම ඉතා අහිංසකව භුක්ති විඳා. අනිත් අයට කරදරයක් නොකර ඔවුන්ට උපකාර කරගෙන මේ දවස් 8 ගෙවීමට ගෙවීම ගැන මා ලැබුවේ ඉතා අහිංසක සන්තෝෂයක්. අවසාන වශයෙන් මා ප්‍රාර්ථනා කරනවා මෙවැනි බිමක් මෙවැනි ස්ථානයක් සියලු දෙවි දේවතාවෝ රකිත්වා. අපි ලබාගත්තු පින් ඔවුන් අනුමෝදන් වී මේ ස්ථානයේ රැකීමට උපකාර වේවා. සාදු ස්වාමීන් වහන්සේ ඊළඟට මේ ඔබ වහන්සේ වෙනුවෙන් කවි පන්තියක් කියන්න. ආ නෑ කන හර අහගෙන හිටියේ කවි පන්තියක්. කවි මඩුව. එකද මේ? තෙරුවන් සරණයි. ගෞ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා මේ දින කිහිපය ලද අත්දැකීම් මෙලෙස ප්‍රකාශ කිරීමට ඔබ වහන්සේගෙන් අවසරයි. මේ තිරිගල සෙනසුන රජ දහනක්ය බවුන් වඩන සමිඳුන් බුදුරුවණක්ය කෙලෙසුන් වඩා දෙපයින් නැකිට අයින්ද දෙසූ දහම් අප හට මුතු කුඩයක්ය සැබෑ කාලයයි අප දැන් ගෙවන්නේ සසරේ බය දැනුයි ටික ටික දැනෙන්නේ කඹුරපු එකයි සසරේ අපි කරගත්තේ මරණින් බේරුමක් නැති බව දැන් දැනෙන්නේ පුරා ජේරුවට අපි හැම විට පින් කෙරුවා අපි නිවරදි අපි නිවරදි නිතරම කිව්වා සසරෙන් ගොඩ වෙන්න ඒ ටික ඇති හිතුවා අනේ අපොයි ගොන් අපි ගොම් කම් කෙරුවා පෙරපින් පෑදිලා මෙතනට පය තැබුවා මෙතනයි දිව්‍ය ලෝකය හැම විට හිතුවා නිවරදි මාවතට අප ඔසවා තෙබුවා කසලින් පිරිහදට එය නිවනක් වූවා දරුවන් හදන්නයි බඩකට පුරවණ්ඩයි මගේ මගේ කියමින් තුරුලට ගන්නයි කුණු කසලින් පිරුණ මලු හිස තබන්නයි කුණු හෝදන්න ගත් වෙහසක් නොවන්නයි ලද අත්දැකීම් බෑමේ ලෙස පවසන්න සිත දුවනවා ධම් රසයම සොයන්න සිත කය වචන තුන් දොර සංවර කරගන්න දෙසූ දහම ඇති නිවනට යන්න තෙරුවන් සරණයි සාදු සාදු අපි ඊළඟට අපේ වැඩසටහනට වැඩම කර ස්වාමීන් වහන්සේ අමතකුනේ නැහැ. උන්වහන්සේට අපි ප්‍රාර්ථනා අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සද්ධාවන්ත පින්නතුනි මේ වෙලාවෙත් අද දවසේ හැමදෙනාම බොහොම හැඟුම්බර මොහොතක තමයි මේ වෙලාවේ ඉන්නේ මේ ස්ථානේ අතහැරලා දාලා යන්නේ කවුරුත් සිතේ කැමැත්තෙන් නෙවෙයි අද. විශේෂයෙන් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ හරියට මගේ හිතේ ඇති වුණු හැඟීම් මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ රංජිත් මහත්මයා නිසා. ඒ මහත්ම තමයි මේ අවස්ථාව මට හදලා දුන්නේ මේ වැඩසටහනට එන්න අහම්බෙන් වගේ මගේ පිනකට වගේ. ඉතින් මේ එන්න ලැබීම මගේ ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂයක් බවට වත් වුණා. මේ අද වැඩසටහනට සහසම්බන්ධ වීම ඊටාම වාසනාවන්ත ලැබීමක් හැටියටයි මම සැලකන්නේ. ඇත්තට මේ ගෞරවනීය ස්වාමින් වහන්සේට ස්තුති කරන්න ලේසි නෑ. හරියට ආදරණීය අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සසවත් බත් පිටක් කටු අයින් කළා කරපින් ජරම්පේ තියනවා නම් අයින් කළා පෝෂ පදාර්ථ සියල්ල අඩංගු කළා රසවත් බත් පිටක් තමාගේ අතින් අනලා පුතේ කට ඇරපන් කියලා කවන්නේ කොයි විදියටද? කවල වතුර ටිකුත් පෝලා ඒ ගුලිය ගිල්ලට පස්සේ තවත් ඒ වගේම රසවත් බත් පිටක් හදලා රස මසුලෙන් අනලා ආදරයෙන් කරුණාවෙන් දයාවෙන් සෙනෙහසින් දරුවෙකුට කවන්නේ පොවන්නේ කොයි වගේද දයාවර අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අන්න ඒ වගේ තමයි මේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපිට ධර්ම දේශනා කරන්නේ. මම හිතනවා ඒ සෑම ධර්ම දේශනාවක් තුළම ඒ ආදරණීය අම්මා කෙනෙක්. අපි ඔක්කොටම ඉන්න ආදරණීය අපේ බුදුහාමුදුරන්ට අපි කියනවා බුදු පියාණෝ බුදු අමාමෑණියන් වහන්සේ කියලා. ඉතින් ඒ බුදුහාමුදුරන්ගේ අමාදාම අමාවැහෙන ඒ ඕජා සහිත උතුම් දහම කරුණා දයා සිතින් මහත් වූ කරුණාවකින් රසවත්ම දේ අඩංගු කළා අපට කවන ආදරණීය අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ තමයි මේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අපිට ඒ කව මේ බත් පිටක් කවනා වගේ තමයි අපිට මේ ධර්මයේ නැමැති අමෘතය ධර්මයේ නැමැති මේ නිවන ලබා දෙන උතුම් දහම් මොසුව අප මුව තුලට ඇතුල් කළා ගිලපන් කියලා වතුර ගොරකුත් බී බොණ්ඩ දීලා පිටටත් පිටත් අත ගන්නවලු යම්සේ අන්නේ වගේ තමයි මේ ස්වාමීන් වහන්සේ තියෙන උදාර කරුණා මෛත්‍රී ගුණේ මම හිතනවා මේ ඇවිදින් ඉස්සලා තමයි මට කරුණාරත්න කියලා කිව්වේ දැන් ඇත්තම <laughs> නෑම ළඟ <laughs> ඒ වෙනවා ස්වාමීන් වහන්සේ පිළිගත්තේ නැතත් මේ ස්වාමින් වහන්සේව ඇසුරු කරන හැමෝටම තේරෙනවා ස්වාමින් වහන්සේ සරල සිම්පල් මිනිසෙක් ඒ වුණාට උදාාර ගතිගුණ උදාාර ගුණවත්කම් වලින් හදවත විරිච්ච උතුම් මිනිසෙක් කියන එක ඒක මම හිතනවා මේ හේතුව තමයි මේ නිස්සරණ වනයේ යෝගාවචර මහා සංඝරත්නයේ තුර හැදී වැඩුණි. මාතර ශ්‍රී ඥානාරාම මන්නායිම්පාණන් වහන්සේ කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමින් වහන්සේ වැනි ඒ සංඝ පිටරූන් ඇසුරේ හැදුණු වැඩුණු ඒ ස්වාමින් වහන්සේලා යම් සේවයක් කළාද මේ බුද්ධ ශාසනයට අද මේ නිස්සරණ වනයේ සජීවීව වැඩ ඉන්න මහා වනස්පති ඔබ වහන්සේ ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ මහා වනස්පතියක් වගේ මේ නිස්සරණ වනයේම ඒකාලෝක කරන සැමට ආරක්ෂාව සෙවන සලසන සියලු දෙනාටම සියලු සෙවන ආරක්ෂාව සලසලා මේ මහා වනස්පතියක් හැටියට තමයි මම දකින්නේ සෑම දිනාටම මේ මේ විදියට ධර්මයේ බෙදා දීලා නිස්සරණ වණයත් මේ බුද්ධ ශාසනයත් මං හිතනවා මේ කාලය වන විට මම දැනීම අවබෝධය අනුව මේ නිස්සරණ වණින් මේ වෙන සේවාව 117 වෙනි භාවනාවද මුලුවයි මම මේ 117 වෙනි එකට තමයි මට එන්න ලැබුණේ. ඉතින් මේ තරම් වැඩසටහන් ප්‍රමාණයක් මේ ස්ථානයේ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මං හිතනවා මේ නිස්සරණ අධ්‍යාසයෙන් මිනිසුන්ගේ මගඵල විමුක්තිය බුද්ධ ශාසනයේ යම් මෙහෙවරක් ස්වාමින් වහන්සේ මේ ස්ථානමේ කරන්නේ. මට ඊයේ ස්වාමින් වහන්සේ එක කතා කරනකොට දැනගන්න ලැබුණා මේ ගොඩනැගිල් හදනකොට ලක්ෂ 687ක්ද කොහෙද වියදම් වුණයි කිව්වා සමහර දායකයන්ට කිව්වේ මොකටද අපේ මෙච්චර මේ කොන්ක්‍රීට් ගොඩ ගහන්නේ කියලා. දැන් බලන්න මේ කොන්ක්‍රීට් වනේ මැද මේ කොන්ක්‍රීට් බිම අපිට කොච්චර මහෝපකාරී වුණාද මේ සීල සමාධි ප්‍රඥා පුරා ගන්න මේ දාන දෙන්නේ ණයට කොච්චර සුව පහසුව සලසනවද අදටත් ඒ වගේම හෙටටත් මතු අනාගතයටත් මේ ස්ථානයේ බොහෝ දෙනාට ධර්මයේ බෙදා හදා දෙන ධර්මයේ හැසිරෙන්න පින් බිම පින් කෙතක් බවට පත් වුණා. එදා නිස්සරණ වනේ යම් සේවයක් ලැබුණා නම් ලැබුණේ යෝගාවචර සීමිත භික්ෂු පිරිසකට විතරයි. අද මේ නිස්සරණ වණේ කියන ආයතනේ මුළු ලෝකෙටම විවෘතයි. සියලුම ත්‍රිනිකායම සංඝයාට විවෘත වෙලා තියෙනවා. ඒ වගේම ගිහි උපාසක උපාසිකාවන්ට භාවනා කරන්න යන්නේ තිබුණේ කඳුබඩ ඔය වගේ ස්ථාන කීපයක් විතරයි ගෝයින්කා සෙන්ටර් වල වගේ. නමුත් දැන් මේ නිසරණ වනයේද නන්දෙසින් දෙස් විදේශ අය මේ ඇවිල්ලා මේ ගිහි ඇත්තෝ උපාසක උපාසිකාවන්ට දහසක් ප්‍රශ්න දහසක් චිත්ත පීඩා ගැටලු මැද ජීවත් වෙන ඇත්තන්ට මේ දින හතක් ගෙවන්න ලැබීම මං හිතනවා මේ මහා භාග්යක්. ඒ මිනිසින්ට ඔබ වහන්සේ කරන ලද උදාර මේ මං හිතනවා මේ ණය ගෙවන්න බෑ ඒවට. කාටවත් මේ මොකද යම් කෙනෙක් ඇවිල්ලා මේ ස්ථානයේ ශ්‍රද්ධාව ඇති කරගත්තද සීලය ඇති කරගත්තද සමාධිය ඇති කරගත්තද ප්‍රඥාව ඇති කරගත්තද මඟපලයක් හරි සාක්ෂාත් කරගත්තද ඒ පිම්බීමට ඒ සෑම දිනම සදානායක ඇති මම හිතනවා මේ අයට විශාල ලාභයක් සැලසුණා මේ වැඩසටහනින් මටත් කලින් මෙතෙන් ආපු අය බොහොම ඇති මේ වැඩසටහන සහ සම්බන්ධ වෙන. ඉතින් මේ ඇත්තටම ගෞරවනීය මේ ස්වාමින් වහන්සේ නිසාම තමයි දහසක් ප්‍රශ්න දහසක් කම්කටොළු මැද උන්වහන්සේ hina වෙලා මේ යෝධ වැඩසටහන යෝධ මේ ධර්ම ප්‍රචාරක මේ වැඩසටහන කරගන්න උන්වහන්සේට තව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා මම හිතනවා අප සෑම දිනාටම උන්වහන්සේ මහත් වූ දයා සිතින් මහත් වූ කරුණාවෙන් මේ ධර්මයේ බෙදා හදා දෙනවා ආදරණීය තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් වගේ උන්වහන්සේ කියනවා මං අවිවාහකයි කියලා. නමුත් ඇත්තටම ස්වාමින් වහන්සේගේ රිජිස්ටර්ඩ් බැචලර් රිජිස්ටර්ඩ් බැචලර් කෙනෙක්. ශා วก දරුවෝ ඇත්තටම මට හිතෙන්නේ උන්වහන්සේගේ අපි දරුවෝ ඇත්තටම ශාවක දරුවෝ හැටියට සලකන්න ඕනේ. ඉතින් ඇත්තටම උන්වහන්සේ මේ කරන උදාර සේවර අගය කරන්න වචන නැහැ. විශාල කැපකිරීමක්. මිනිස්සෙක් එක එක හරි ශ්‍රද්ධාවක පිහිටෙවුවා නම් ඒක ඒ මිනිසයාට කරන ලද උදාර දෙමව්පියවත් නොකරන ලද සේවයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා උන්වහන්සේ මේ කරන සේවයේ නිස්සාරණ වණී මහා වනස්පති අක්ෂේසෑම දිනාට සෙවන ආරක්ෂාව, දහම් පිපාසය සංසිඳෙනවා, නිවන් මඟ සලසා දෙනවා, චිත්ත සමාධිය ඇති කරවනවා, ප්‍රඥාව ඇති කරනවා, ඥානීය බෙදා දෙනවා, ධර්මීය බෙදා දෙනවා, දහම් මැස පහල කරලා දෙනවා. මම හිතනවා ඉතින් උන්වහන්සේ විශාල පිනක් රැස් කරගන්නවා මේ සෑම දෙයකින්ම මටත් උන්වහන්සේගේ යම් දවසක මේ ධර්මය අහන්න ලැබුණේ බොහොම දුර්ලභ අවස්ථාවක් ලැබුණා එදා ඉඳන් මමත් හැකි සෑම අවස්ථාවකම ඒ ධර්මය ඇසුවා. අනිත් අයට ඒ වගේම බෙදා හදා දීමත් සිද්ධ කළා. ඉතින් මම හිතනවා මේ අද දවසේ පවා මේ සෑම දිනාටම දහම් මෙච්චර දේශනා කළත් gedara ගිහිල්ලා අහන්නත් දේශනා බෙදා හදා දීලා මේ වගේ නිස්සරණ අධ්‍යාසකින් ශාසනික හැඟීමකින් වැඩ කරන ස්වාමින්වහන්සේලා බොහෝම දුර්ලභයි බොහොම කලාතුරකින් හම්බ වෙන්නේ. ඒ නිසා අපි සෑම දිනාම මේ වැඩසටහන පුරාම අප සෑම දිනාගේ ජීවිත කාලයම පුරාමත් රැස් කරගෙන තියෙන සියලුම ආකාරයේ දාන ආදී සීලාදී භාවනා ආදී සියලුම කුසල්ද අපි ඊටාම ආදර ගෞරවයෙන් මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරන්න ඕනේ සාදු සාදු උන්වහන්සේට දෙන එකම පිරිකරෙච්චරයි උන්වහන්සේ එච්චරයි බලාපොරොත්තු වෙන්නේ ඒ වගේම උන්වහන්සේ මේ ධම්මකට යොමු කරපු ගෞරවණීය ඒ නිල්ලම භාවනා මධ්‍යස්ථානයේ ගොඩ්වින් සර් ඇතුළු ඒ සෑම දෙනාද යම් දෙමාපියෝද ඒ වගේම මේ ස්ථානයේ වැඩි හිටපු ගෞරවනීය මාතල ශ්‍රී ඥානාරාම ස්වාමින් වහන්සේ වැනි ඒ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටද ඊයේ සියලුම ස්වාමින් වහන්සේලාටත් මම හිතනවා මේ ස්වාමින් වහන්සේ කරන මේ උතුම් ශාසනික සේවාව තුළින් රැස් කරගන්න පින අනුමෝදන් වෙනු ඇති කොයි ලෝකවල මේ නැති වෙච්ච අය ඉපදිලා හිටියත් උන්වහන්සේලාත් මේ සාදුකාර දීදී අද දවසේ මේ නිස්සරණේ වනේ නිස්සරණ අධ්‍යාසයෙන් දහම් බෙදා දීමේ පින කුසලයේ අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා මේ වැඩසටහන් තවත් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ආශිර්වාදයේ සලසාවි. ඉතින් ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ ගෞරවනීය ස්වාමින් වහන්සේට මං ඊටාම ආදර ගෞරවයෙන් වන්දනා කරනවා নমස්කාර කරනවා අප රැස් කරගත්ත සියලුම ආකාරයේ කුසල්ද ඔබ වහන්සේ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙලා තව තවත් ධර්මඥානෙ ධර්ම අවබෝධය තව තවත් පුළුල් වේවා තව තවත් මේ දහම් වැටීම තව තවත් බලවත් දෙදවත් වේවා ෂඩ විඥා අභිඥා ආදී ගුණ සහිතවම ඒ සියලුම අභිඥාදී ගුණ සහිතව මේ කරගන්න උදාර පින් අනුමෝදන් වෙලා ස්වාමින් වහන්සේටත් ඒ අවබෝධ කරගෙන තියෙන ධම්මග තව තවත් සවිස්තර ආත්මක අවබෝධ කරගෙන ලෝක සත්‍යයට තව තවත් මේ ධම්ම ධම්මග කියා දෙන්න බෙදා දෙන්න ඔබ වහන්සේට කාය ශක්තිය චිත්ත ශක්තිය තව තවත් ඇති වේවා නිදුක් නිරෝගී සුවපත් භාවය ඇති වේවා. දෙව් මිනිසුන්ගේ සියලුම ආශිර්වාදය සැලසේවා. ඒ වගේම පාර්ථනීය බෝධියකින්ම අමාමහා නිවන සාක්ෂාත් කරගන්නම ලැබේවා ලැබේවා සියලු දෙවියන්ගේ දතුරුවන්ගේ ආශිර්වාදයෙන් බොහෝ කල් ස්වාමින් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ කරන සේවාව තවත් හොඳින් කරලා සම්බුද්ධ සේවා ශාසනයේ බබළුවන්ටත් බොහෝ දෙනාටත් තවත් මේ දහම් පිපාසයේ සංසිඳෝලා නිවන් මඟ පියා දීලා නිවන් මගේ ඉක්මවන්නත් ඔබතුමා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේම සැලසේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සෑම දිනාටම තෙරුවන් සරණයි විශේෂයෙන් මේ වැඩසටහනටම ආව එක්කගෙන ආපු රංජිත් මහත්මයාටත් ධනමෝදන් කරනවා. දානමාන ආදී දුන සෑම දිනකටත් පින් අනුමෝදන්. තෙරුවන් සරණයි විශේෂයෙන් නන්දසීලී මෑණියන්ටත් පින් අනුමෝදන් කරනවා සරත් සමරතුංග මහත්මයාටත් පින් අනුමෝදන් කරනවා සුජිත් මහත්මයා ඇතුළු රාජපක්ෂ මහත්මයා සරත් මහත්මයා ඇතුළු සෑම දිනාද ආදරයෙන් ගෞරවයෙන් සිහි කරනවා පින් අනුමෝදන් කරනවා සාදු සාදු ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි වැඩවසන අනිත් ස්වාමීන් වහන්සේගෙනුත් අවසරයි යෝගී මහත්මිය මහත්වරුන්ගෙන් සහ යෝගීන් මහත්මීන්ගෙනුත් අවසරයි 117 වෙනි වැඩසටහන නිමාව දකින මොහොත ස්වාමීන් වහන්ස මේ මගේ නිස්සරණ වනේ දෙවැනි භාවනා වැඩසටහන ඉදිරිපත් කළා මේ භාවනා වැඩසටහනේ ස්වාමීන් වහන්සේ යෝගිනීන් 34න් 17 දෙනෙක් නවකයෝ. යෝගී මහතුන් 17 දෙනෙක් ඉදිරිපත් වුණා අන්තිමට එක මහත්මයෙක් නැති ආවේ නැහැ. ඒ 16 දෙනාගෙන් 12 දෙනෙක්ම නවකයෝ. මේ ස්ථානට. මම දන්නා ඔබ වහන්සේ බලාපොරොත්තු වුණා මේ භාවනාවට අලුතින් අය ගන්නව නම් හොඳයි කියන එක ආරෝලගේ රැස්වීමේදී ඔබ වහන්සේ ඉල්ලා සිටියා. මම ඔබ වහන්සේගේ ප්‍රාර්ථනේ ඉෂ්ට කරන්න ඊටාම කැපවීමෙන් කටයුතු කරා පළපුරුදු අය මට ඉවත් කරන්න සිදු වුණා. ඒ මා සමග අමනාප වෙන එකක් නැහැ කියලා මම හිතනවා. මේ වැඩසටහනේදී පළවෙනි දවසේ මම මේ සියලුම දෙනාට දින 10කට කලින් ආනාපාන සති භාවනාව, සක්මන් භාවනාව, දෛනික සතිය පැවැත්වීම, විකාල භෝජනේ, ඊළඟට භාවනා උපදේශ, කමඨහන් උපදේශ සියල්ලම දින 10කට කලින් නිවෙස් වලට ඇරියා. ඒ අයට හමු වුණු බවත් සමහරු මට ප්‍රකාශ කරා. ඉතින් මං බලාපොරොත්තු වුණා මේ ටික කියවගෙන ඉයි කියලා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ අදිෂ්ඨාණයට මම අමාරු පයක් තිබ්බයි කියලා මට ඒ අවස්ථාවේ හිතුණා. පළවෙනි දවසේ ප්‍රශ්න අහන විදිය දිහා දැක්කම මං කමතහන් උපදේශ මෙතෙන්ට ඇවිලත් ඒ අයට ප්‍රකාශ කරා. මෙහිමයි ලියන්නේ කියන එකත්. නමුත් ඒකේ මේ අය නිකන් කරකවලත ඇරිය වගේ තමයි මට දැනුනේ මේ අලුත් අය විශේෂයෙන් මේ යෝගිනීන්. ඒ අයගෙන් ඔබ වහන්සේ හැම වෙලෙම අපිට කියන එකක් තමයි මේ නාකි ටිකක් ගේන්න එපා කියලා. නමුත් මොඩල් එක නම් ඒකමයි පාට විතරයි පොඩ්ඩක් වෙනස් වුනේ. ඉතින් වයස වුණත් අලුත් අය මේ අයට මට පස්සේ සිද්ධ වුණා මේ අය කොහොමද මේකට යොමු කරන්නේ මේ බය නැති කරලා කොහොමද මේ කමඨහන් වார்த்தාවක් ඉදිරිපත් කරන්නේ කියන එකට මම මෙතන ඉන්නවා පළපුරුදු අය මම ආරෝල වශයෙන් දෙන්නෙක් මේකෙදි හඳුනා ගන්නවා ඒ දෙන්නත් ශ්‍රියානි ප්‍රනාන්දු මහත්මියත් ඒ දෙන්න තමයි කුමුදුනි රූපසිංහ, විජේනි හේරත්, ශ්‍රියානි ප්‍රනාන්දු ඒ අය එකතු කරගෙන මම මේ ප්‍රශ්න ගෙන්නලා සාකච්ඡා කරලා ඒ අයගෙන් අහන ඕගොල්ලෝ මොනවද දැක්කේ? දකුණ තියෙනකොට දැක්කේ මොකද්ද? වම තියෙනකොට දැක්කේ මොකද්ද? ආස්වාස කරනකොට දැක්කේ මොකද්ද? ප්‍රාස්වාසයේදී දැක්කේ මොකද්ද? අන්නේ දකින්න ටික ලියන් ඉන්න කොලේක. ඒ ගෙනාවට පස්සේ ඒක නිවැරදිභාවයට පත් කරලා දුන්නා. මට ඊයේ වෙනකොට හිතුණා අපේ වැඩසටහන ඒ ටික සාර්ථක ඇති කියලා ඔබ වහන්සේ අපිට ඒක ප්‍රකාශ කරයිද දන්නේ මට හිතුණා මොකද ඒ වැඩසටහනක සාර්ථකත්වයේ අසාර්ථකත්වයේ රඳා සිටින්නේ මේ පැමිණෙන යෝගීන් මෙතනින් යනකොට මොකද්ද ගෙනියන්නේ යමක් ගෙනියනවාද ඇත්තටම මේ ඉන්න අය හුඟක් අය එක්කෙනෙක්වත් නැහැ කියන්න බෑ ස්වාමීන් වහන්සේ හැම කෙනෙක්ම යම් තැනකටපත් වෙලා හරිම සතුටින් ඉන්නේ. මේ රික්සිට් එකේ මම දකින එක ලක්ෂණයක් තමයි මේ යෝගීන් යෝගිනීන් හරිම සතුටකින් ඉන්නවා. මොකද යමක් දැනගත්තා මේක කොහොමද කියලා හඳුනාගත්තා කියලා. සමහරවිට මේ අය මීට ඉස්සරහට එන රික්සිට් වලදී මීට වඩා සාර්ථකභාවයටපත් වෙයි. ඊළඟ එක තමයි ස්වාමීන් වහන්සේ මේ වැඩසටහනේ ඉන්න වෛද්‍යවරුම හතර දිනෙක පසු වෛද්‍යවරියකුත් ඉන්නවා මං හිතුවා රිලව එකක් ලෙඩ වෙයි කියලා බෙහෙත් ටිකක් දෙන්න පුළුවන් අවස්ථාවක් උදා වෙයිද කියලා. ඇත්තටම මම කිසිම කෙනෙකුගේ ඒ නිලනාමින් නම් කතා කරේ නෑ මොකද මෙතන මේ සුදු යඳගෙන බාපණේ දැම්මම අපි ඔක්කොම එකයි. මට හරි සන්තෝසයි මට වෛද්‍ය උපදෙස් ලබා දෙන මගේ වෛද්‍යවරයාත් අර කොනේ වාඩි වෙලා ඉන්නවා හිත සිල් ගන්න ඇවිල්ලා එතුමා මා ළඟට ඇවිල්ලා කතා කරා මට හරි සතුටක් දැනුණා. මේ ඒ වෛද්‍යතුමත් මෙතෙන්ට ඇවිල්ලා ඉන්න එක ගැන. ඉතින් මං කාටවත් ඒ නිලනාම වලින් කතා කරේ නැහැ. අනිත් අයටත් දැනගන්න. ඒ අයත් හරිම දක්ෂයි. Taman මොන වෘත්තියේද කියන එක දැනෙන්නේ දැරියේ නැහැ. සාමාන්‍ය පරිදි මොකද මෙතන ඉන්නවා gedara උයන පියන අයත්. ඉහළ නිලතල දලන අයත් ඉන්නවා. ගුරුවරු ඉන්නවා, විශ්‍රාමිකයෝ ඉන්නවා. මේ පැත්තේ ඉන්නවා මේ ටෙලිකොම් එකේ කලමනාකාරීත්වයේ දරන අයත්. ඊළඟට තවත් ඉන්නවා. දැන් අපේ පිරිමි යෝගී පැත්තේ ඉන්න අපේ සරත් සමරතුංග මහත්මයා වෛද්‍යවරේ. ඇත්තටම අපි ඔක්කොම එකට එකතු වෙලා මේ වැඩේ ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන පරිදි කරගෙන යන්න විශාල පරිශ්‍රමයක් දැරුණා. දැරුවා මට හරි සතුටක් තියෙනවා මගේ හිතටත්. මොකද මේ යෝගින් යමක් ලබා ගත්තනම් ඒක මම ඔබ වහන්සේට පූජාවක් වශයෙන් පූජා කරනවා ඔබ වහන්සේගේ අභිප්‍රායිෂ්ඨ වෙන බව දැන්නා නිසා. සාදු සාදු සාදු. ඊළඟට කියන්න ඕන මේ යෝගී මහත්වරුන්ගේ පැත්තේ සම්පූර්ණ මම බාර දුන්නේ නායකත්වයේ අපේ වෛද්‍ය සරත් සමරතුංග මහත්මයාට. ඒ මහත්මයාත් ඊටාම කැපවීමෙන් ඒක කරා දැන් ප්‍රශ්න කියවීමේදීත් මට කතා කළකෝ ගජවින නෝන මේ සමහර ඒවා මට කියවන්න බෑ. නමුත් එහෙම උනේ ස්වාමින් වහන්සේ දානින් පස්සේ ඇවිල්ලා තමයි කාමරෙන් කාමරයට කියලා හරියට කැන්වසින් වගේ. ප්‍රශ්න ලියවන. ඔයගලගේ අදහස් ලියන්න. මොනවා හරි ලියන්න. හරි ගස්සන. ඉතින් ඒක ලියලා හරි ගස්සලා නැවතවරක් මෙතුමාට ගේනකොට විනාඩි 5යි තියෙන්නේ. එතකොට එතුමට කියව ගන්න වෙලාවක් මදි. ඉතින් ඒ වගේ අපහසුතා ඇති වුණා. ඔබ වහන්සේගෙන් අපි ඒ සඳහා සමාව අයද සිටිනවා. ඊළඟට මේ කණ්ඩායම් නායකයෝ වශයෙන් හිටියා කන්නංගර ඊළඟට ශ්‍රියානි ප්‍රනාන්දු රූපා රන්දුණිගේ කියන මහත්මීන් කාන්තාපක්ෂයේ යෝගීන් බාරව ඒ අත්ිතා කැපවීමෙන් කටයුතු කරා ඊළඟට සම්පූර්ණ ගිලම්පස බාරව කටයුතු කරේ අපේ පළපුරුදු මාලසිංහ මහත්මිය එතුමිය කිසිම අඩුපාඩුවක් නොවන්න මේ දින ගානෙම ගිලම්පස සකස් කරා පිරිනැමුවා හැමෝම අලුත් අය අපි ඒ සඳහා උපයෝගී කරගත්ත ඒ අය ඉදිරිපත් කරා ඒ අය හරිම සතුටින් මොකද නිස්සරණ වණේ ගැන සමහරු ආවේ මට පෙනුණා දොරෙන් ඇතුල් වෙලා රෙජිස්ටර් කරන තැනට එනකොට නිකන් බය බිරාන්ත වෙච්ච අය වගේ මොකද ඒගොල්ලෝ දැකලා නැහැ මේ වගේ භාවනා මධ්‍යස්ථානයක් ඉතින් ඒ අයගේ බය ඇරලා හැම වෙලේම මේ ඇයට ඕනේ පහසුකම් ඒව සපෙන්න ඇරලා ඒ කටයුතු ටික මගේ අතින් සිදු වුණා. මම ඒකට සතුටු වෙනවා. ඊළඟට අවසාන වශයෙන් අවසාන වශයෙන් නෙවෙයි පින් අනුමෝදනාව. ඔබ වහන්සේ මම දන්නා යම් කාර්යයක් මේ දිනවල සතිපාසල කියලා ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල්වල මේක ආරම්භ කරලා තියෙනවා. ඔබ වහන්සේ පුදුම මෙහෙයක් ගන්නවා මේ අනාගත පරපුරට මේ භාවනා ගැන යම් කිසි හෝ පොඩි දැනුමක් හරි ලබා දීලා ළමයිගේ ජීවිතය යහපත් කරන්න ඔබ වහන්සේට ඒකට අනේක වාරයක් පින් දෙනවා අපි ඔබ වහන්සේ මෙතන මේ නිස්සරණ වණේ ගෙන යන මේ ආගමික සේවාව මුළු ලෝකයේම දැන් දන්නවා ඇත්තටම අපිටත් මේ අවස්ථාව ලැබීම ගැන අපි සතුටු වෙනවා ඔබ වහන්සේ වැනි බුද්ධ පුත්‍රයෙක් මේ භූමියට ලබා දුන්න ඔබ වහන්සේගේ දෙමාපියන්ටත් ඥාති හිතවතුන්ටත් ඇත්තටම මමත් මේ යෝගී සෑම පිරිසම රැස් කළ පින අනුමෝදන් කරනවා. ඒ අයට සුගතිගාමි උත්පත්තියක්ම ලැබේවා කියලා. සාදු සාදු සාදු. ඒ වගේම ඔබ වහන්සේ සමග මේ ස්ථානයේ වැඩවසන සියලුම සංඝයා වහන්සේලාටත් අපි රැස් කළ පින් අනුමෝදන් කරනවා. ඒ සංඝයා වහන්සේලාගේ මේ භව ගමන කෙලවර කරගන්න මේ පිනත් හේතු ආසනා වේවා කිය. ඔබ වහන්සේ කියන එකක් තමයි සංඝයා ළඟට මට ඉන්නේ දානදායකයෝ. අපි තමයි අන්තිම කොටස යෝගී. මේ දවස් ටිකේ අපිට දානේ දුන්නේ අපේ පවුලේ කවුරුවක්වත් නෙවෙයි. අම්මවත් තාත්තවත් ඥාතියෙක්වත් හිතවතෙක්වත් නෙවෙයි. අද නම් දාන දුන් මහත්මයා දන්න කෙනෙක්. ඒ අතින් සතුටක් තියෙනවා. ඒ සියලුම දානදායකයෝ මේ දානේ දෙන්නේ වසරේ පුරාම මේකට සූදානම් වෙනවා. ඒ වසරක් පුරා සූදානම් වෙලා මේ ස්ථානයට පැමිණිලා කිසිම අඩුවක් නැතුව ස්වාමින්වහන්සේලාගේ යෝගීන්ගෙන් දානි සපයනවා. ඒ දානේ මම පළවෙනි දවසේ යෝගින්ගෙන් ඉල්ලුවා ඒ දානදායකයන්ගේ දානේ මහත්ඵල මහානිසංස කරන්න නම් අපි සිල්වත් වෙන්න ඕන අපේ සීලය හරියට රැක ගන්න ඕන කියලා ඒ සියලුම යෝගින් ඒ කාර්යය හරියට කරගත්තා සිල්වත් හිටියා ඒ නිසා අප සියලු දෙනාම රැස් කර ඒ දානේ දුන් මේ දින හතේ දානේ දුන් දානදායකයින්ට අපි රැස් කළ පින් බලෙන් ඔවුන්ට නිදුක් නිරෝගී භාවය පළමුව ලැබිලා අවසානයේදී උතුම් නිවන ලබා ගන්න මේ දානමය කුසලය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. ඇත්තටම ඊළඟට අපි පින් දෙන්න ඕන දායක මේ කාරක සභාවට. කාරක සභාවේ හේමන්ත රණවක මහත්මයා, දුලිප් මහත්මයා තවත් මේ ස්ථානයේට නිතර එන යන මහත්තර ඉන්නෝ කාර්ක ස්වභාවයේ ඒ මහත්වරුන්ගේ විශේෂයෙන් හේමන්ත මහත්තයාගේ මග පෙන්වීම අපිට තියෙනවා. ඒ කාර්ක ස්වභාවයේ මහත්ම මහත්මීන්ටත් අප රැස් කළ පින අනුමෝදන් කරන ඒ සියලු දෙනාටම උතුම් නිවනම අවබෝධ වේවා කියලා. ඊළඟට මේ ස්ථානයේ ඇත්තටම හිතෙනවා මේ රාජපක්ෂ මහත්තයලා, එතකොට සුජී මහත්තයලා, එතකොට සරත් මහත්තයලා අය මේ විශාල කැපකිරීමක් කරන මේ දාන අපි දානිතාවට පස්සේ හේ පුතු හරි ගස්සන්න අකුලන්න දානේ අඩුපාඩු බලන්න ඇත්තටම ඔබ වහන්සේ හරිම පින්වත් මේ වගේ කාර්ය මණ්ඩලයක් ලැබීම ගැන ඒ කාර්ය මණ්ඩලයෙන් අපිට කිසිම අඩුපාඩුවක් උනේ නැහැ නිසියාකාර අවශ්‍ය ටික අපිට ලැබුණා ඒ කාර්ය මණ්ඩලයටත් අපි රැස් කළ සියලු පින් අනුමෝදන් කරනවා. ඒ අයටත් උතුම් නිවනම කවදා හෝ අවබෝධ වේවා ඊළඟට අවසාන වශයෙන් අපි කියන්න ඕනේ මෙතන ඉන්න මේ පැමිණි සිටින මහත්ම මහත්මී, ගෙවල් දොරවල් අතෑරලා දින 7ක් මේ නිස්සරණ වනේ ගෙවලා මෙහෙම නිදහසේ නැත්තම් තමන්ගේ බණ භාවනාව දියුණු කරගන්න කටයුතු සැලැස්සේ තමන්ගේ නිවස්වල ඉන්න අයයි. සමහර වෙලට මහත්තයා නෝනත් මෙතන ඉන්න වෙලාවල් තියෙනවා. සමහර වෙලට දරුවෝ ගෙදර තියලා ඉල්ල තියෙනවා අම්මට තාත්තට බාර දීලා. මේ අය රැස් කළ පින ඒ ගෙදර Tamanට මේ මග ගමන් කරන්න අවශ්‍ය පහසුකම් සැපියූ සියලුම දෙනාට අත් වේවා. ඒ අයගේ නිදුක් නිරෝගී භාවය වැඩි වේවා අවසානයේ අයද මේ ධහමට එකතු වෙලා උතුම් වූ නිවන අවබෝධ කරගනීවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මම මේ අයට ස්තුති කරනවා මේ පැමිණි අයට. මෙතන ඉන්න ශාමින්නාස දෙනියායේ මොනරාගල මොනරාගල තුඟක් ඈත මාරියාරාව කියන හුඟක් ඈත ප්‍රදේශයක්. මේ ඊළඟට ඉන්න කුලියාපිටිය ඊළඟ වාරියපොළ නුවර අනිත් අය ඔක්කොම ටිකක් කොළඹ වලට ගාල්ලේ කීප දෙනෙක් ඉන්නා මේ සියලු දෙනාම Taman මේ අවස්ථාවට සමහරව මට කිව්වා අනේ අපිට අවස්ථාවක් ලබා දෙන්න මගේ පළමුවෙනි ප්‍රතිපත්තිය උනේ ප්‍රථම වරට නිස්සරණ වනයේට එන අයටයි මම අවස්ථාව ලබා දෙන්නේ මම මේ ප්‍රතිපත්තියේ හිටියා එයින් දෙන්නෙක් විතර හැලුණා ඒ නිසා තමයි පරණ අයට ඉන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ආපු අය ස්වාමීන් වහන්සේ ගිය අවුරුද්දේ එක තුන් සැරයක් ආපු අය. මේ අවුරුද්දේ එකම සැරයක් ආපු අය තුන් දෙනා ඉන්නේ. තුන් දෙනා හරි හතර දෙනා හරි මාත් එක්ක. අනිත් අය ඔක්කොම මේ අලුත් අය. මේ අය යම් කිසි ප්‍රමාණයකින් Tamange හිත දියුණු කරගත්තා මේ භාවනාව ගැන සක්මන් භාවනාව ආනාපාන සති භාවනාව යම් මට්ටමකට ගෙනාවනම් දශමයක් හෝ ආවට වඩා හොඳ මට්ටමකින් ගෙදර යනවා නම් මේ සියලු දෙනාගේ දහම් දැනුම අපේ ලොකු ස්වාමින් වහන්සේට පූජා කරමු පූජා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුරබැහැර අය ඉන්න නිසා අපි වැඩසටහන මොකද හැමෝම කැමති ඉක්මනට හැවෙන්න කලින් ගෙදර යන්න විශේෂයෙන් දිනී අය පැත්තේ ඉන්න අය මම ඔබ වහන්සේගෙන් අවසර ඉල්ලනවා කවියකුත් කියන්න. මම බලාගෙන අවසරයි නිස්සරණය සොයා සෙනසුන වෙත ආවා ධම්ම ජීව හිමියන් මග පෙන් වූවා ඉහටිය ගසා දමනා පිළිතුරු ලැබුවා ස්වාමිනී අමනාප නැත අපි යහමග ලැබුවා ඇවිදින කකුල් දෙක නොදනී සිදුවන දේ සතියෙන් බැලිමි හරි පුදුමයි වැටහුණ දේ ක්‍රියාදාමයකි සිදුවන්නේ පාදේ හිමියනි ඔබයි දුන්නේ හරි අවවාදේ බල්ලෙක් අපේ පසුපස දිව එන කලට අප අන කරනවද කකුලට දුවන්නට නැත්තම් කෙලෙස් සිදු වෙනවා දැයි බලන්නට දැන් තේරුම් ගත හැකිය සිදුවන දෙය හොඳට සිතුවිලි හදන විඥාණය ඈත් වියන් මම දැන් බවුන් වඩමින් ඉන්නේ සතියෙන් වෑයම් කරන්නේ සැනසෙන්නට නිවනින් උඹත් මමත් අනියත දහමකි දැනගන් නිස්සරණය සොයා ආමග ඵල දරුවා යෝගාවචර දිවියෙහි රස උරගේවා හිමියනි ඔබේ පැතුමන් සැම ඉටු වේවා අජරාමර නිවන මේ භවයෙම අත් වේවා ස්වාමීන් වහන්සේ අවසාන මතේ වශයෙන් මට අමතක වුණා කියන්න මේ කාර්යයේදී ડોક્ટર තාරාදිමෙල් දිලා හෙට්ටිආරච්චි දක්වන සහයෝගය ඇත්තටම හරි වටිනවා අපිට මට ඒ දෙන්නා හා සමගම වටිනවා මගේ කල්යාණ මිත්‍ර මං දහමට යොමු කර මගේ මිතුරිය ගයත්‍රි හෙට්ටිආරච්චිත් මම මේ තුන්පලකම මා ලැබූ මේ පින මාත්පත් කරගත් මේ සියලු පෙන ඒ තුන් දෙනාටම උතුම් නිවන සඳහා අනුමෝදන් කරමි අනුමෝදන් වේවා සාදු සාදු දැන් ඊළඟට තියෙන්නේ ස්වාමින් වහන්සේට පිරිකර පූජා කරන්න ඊළඟට අපි ස්වාමින් වහන්සේගෙන් පිරිකර පූජාවෙන් පසු සිල් පවාරණය වීමට අවසරය ඉල්ලනවා. මට හිතන පොඩ්ඩකට ඊට පස්සේ මේ ශිරෝමට පොඩ්ඩක් මයික් එක දෙන්න කියලා චෝදනා දෙක තුනක්ම තියෙනවා. ශිරෝමගේ මුල්ලෙම ඉන්න එක. දායකයත් එයා. මම එහෙ ගියාම මට හරියට වලිය ඇතිනවා. එංගලන්ත ගියාම අනිත් එක මේ ගොඩනැගිල්ල හදන පුදුම උණක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ශිරෝමට වචන සුවල්පයක් කතා කරන්නේ නැහැ කරන්න දැනක මම මම කියනකොට බෑ කියන්න බෑ. ඒ ශිරෝමගේ මල්ලි තමයි දුලිප්. ඉතින් ඔය දෙන්න ආපු නිසා මම පොඩක් අද නතර වෙන්නේ කියලා. මොකද මේගොල්ලෝ දන්නේ අපි මේ සල්ලි වලට මොකද කරන්නේ කියලා. දැන් මේ ඉන්නකොට තේරෙනවනේ දැන් මේ යන වැඩේ. ඒ නිසා මේ දුලිප්ත දෙන්නේ නැහැ මයික් එක. මොකද දුලිප්ට වැඩි අක්ක ලොකුයි. හරිම කරදරයි ශිරෝ මගේ. ශිරෝ අක්ක වෙන්න හදන හැම වෙලාවෙම. ඒක නිසා මම දෙනවා මයික් එක. ගරු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මේ පළවෙනි වතාව නෙමෙයි. මං හිතන්නේ සියවෙනි වතාව වෙන්නේ නැති මේ ස්වාමින් වහන්සේ මෙහෙම මට දඬුවම් දෙනවා හිටපු ගමම්ම. ඉතින් මාව කැරකිලා යන්න තමයි නිතරම කරන්නේ කියන්නේ වචන. ඉතින් අර ස්වාමින් වහන්සේ කිව්වහම අර බත්ගුලිය ලස්සනට කටු ඇරලා දෙනවා කියලා අම්මා වගේ මට හිතුණා අනේ මට නම් කොච්චර කටු දාලා දුන්නද කියලා <laughs> කටු ඉර වෙලා අඬාගෙන එනකොට තමයි මට ධර්මය පැහැදිලා ගියේ. එතකොට පිටර ගන්නවා. ඉතින් ඒ වගේ තමයි ස්වාමීන් වහන්සේ ඉංගලන්තයට දැන් 2800 ඉඳන් හැම අවුරුද්දෙම වඩිනවා. ඒක අපිට හරීම විශාල වාග්යක්. ඉතින් ඒක කියලා නිම කරන්න බැරි වාසනාවක් අපිට. ඉතින් ඒ වගේම මේ අද ආවහම මේ ශාලාව එහෙම දැක්කාම ඊට හරියට ශ්‍රද්ධාවෙන් ප්‍රීතියෙන් පිරීලා ඉතිරිලා ගියා. මටත් වඩා මගේ මල්ලිට මොකද මේ අපි 2800 මුළු plan එක අඳින 2008 2008 plan එක අඳින දා ඉඳන් මේ සහයෝගය දුන්නා. ඇත්තටම කියනවා නම් මට මතකයි මුලින්ම ආකිටෙක් එක්ක ඇවිල්ලා ප්ලෑන් ටික එක්කම අපේ ගෙදර කොළඹ තමයි දිගහැරලා මේ එන්න එන්න කියලා අපි එක්කම වට වෙලා තමයි මෙහි මේ මුළු මුල් ගල තියෙන එකේ ඉඳන් මේකම හදන්න මේ ලැහැස්ති වුණේ. ඉතින් ඒක හරියට භාග්යක් වාසනාවක් ඒ හේතු මේ විදිහටම සකස් වෙලා මේ විදිහට ඵලයක් ඇති වෙච්ච එක. ඉතින් අපේම పూర్ව භවවලදී සකස් කරපු හේතු නිසාමයි කියලා ඉතින් මට ඒක සතුටටපත් වෙන්න පුළුවන්. ඒ වගේම ඉදිරියටත් මේ හේතුන් මේ විදිහටම සකස් වෙලා මේ ධර්ම මාර්ගය ඉදිරියටම ගලාගෙන යනවා ඇති කියලත් මට කිසිම සැකයක් නැහැ. අපි සියලු දෙනාම මේ මේ භවයේදීම මාර්ගඵල සාක්ෂාත් කරලා නිවන් අවබෝධය පළවෙනි මාර්ගඵලයවත් සාක්ෂාත් කරලා ඒ සද්ධර්ම මාර්ගයට වැටෙන ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා බවට පත් වෙන එක නිසැකයි අපේ මේ ගුරු ස්වාමින් වහන්සේ යටතේ අපි භාවනා කරන නිසා. ඉතින් තවත් මට කිය යුතු දෙයක් හිතට ගලාගෙන එන්නේ නැහැ. තාම ලස්සනට මේ රිට්‍රීට් එක කෙරුණා කියලා හිතුණා හැම දායකාවක්ගේ මේ හිතේ තියෙන මෛත්‍රිය කියලා නිම කරන්න බෑ අපි ආවහම ටිකක් බය හිතුණා අපිට මෙහෙම එන එක සුදුසුද මෙහෙම වෙන රිට්‍රීට් එකකට ඇතුළට එන්න සුදුසුද කියලා පිටිපස්සේ ඉන්නකොට ඉස්සරහටම ගෙනහල්ලා දීලා කුෂන් දාලා ලස්සනට අපි අපි පවුලෙම කෙනෙක් විදියට අපිට සැලකුවා ඒවා ධර්මයෙන් පොතපත පාඩම් කරලවත් ගන්න බැරි තරම් ගුණාංග. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙන්නේ ඒ පසුබිම තියෙන්න ඕනේ ඒ අඩිතාලම platform එක තිබුණේ නැත්නම් කිසිම තැනකට මේ මාර්ගය යන්නේ නැහැ. මෛත්‍රියයි කරුණාවයි සීල ධර්මයයි. ඉතින් ඒක හොඳට පිරීලා තියෙනවා කියලා මට තේරුම් ගියා. හරි සතුටටපත් වුණා ඒක. ඉතින් ඒකට බොහොම පිං නිවන් සුවයටම ඒ සියලුම කාරණා ಗುಣධර්ම හේතු ප්‍රත්‍ය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මූණ දිහා බලන්න විතරයි මට තිබුණේ ඒ අයගේ ඒ සීල සමාධි ප්‍රඥා මාර්ගයම පෙනෙන තරමට විනිවිද දැක්කා. ඒකට ඉතින් හරියම සතුටක් දැනුණා ස්වාමින් වහන්සේ මොනතරම් පළවෙනි රිට්‍රීට් එකේ ඉඳන් අපි සේරම හිටියා පළවෙනිම රිට්‍රීට් එකේ වාඩි වෙලා එදා ඉඳන් අද වෙනකන් තියෙන තිබුණ ගැම්ම ඇවිල්ලා තියෙන තැන කියලා නිම කරන්න බැරි තරම්. ඉතින් ඒකට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ කාර්ය සභාවටයි හැමෝම හැමෝගෙම සහයට. ඉතින් තවත් ඉතින් අපි ස්වාමින් වහන්සේට වචන නැහැ වනින්ද <laughs> කියලා නිම කරන්න මේ වගේ අපිට නම් ආදරයෙන් සලකන්නේ ඉංගලන්තයට ආවම මට තමයි බන කෙනෙක් ටිකක් ගන්න මාව අල්ලගෙන මට කීදාත් ඉතින් අපිට එක එක විස්තරම් ආහාර පාන සලසලා දාණය දෙනවා හොඳට සලකනවා ඉතින් ඒ වගේම දිගටම මේ සෑම දෙයක්ම ඉෂ්ට වේවා කියලා මගේ මුළු හදවතින්ම සෑම සෛලයකින්ම හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා. සාරසාරස. දුලිප් මොනවාද කියන්නේ? දුලිප් කිව්ව සල්ලි දෙන එක තමයි කරන්නේ. දුලිප් තමයි ඉංගන්න අපට. මොනවා හරි වෙච්ච ගමන් කවුරක්වත් නැහැ දුලිප් තමයි කීයක් හරි අද ඒ දෙන්න කියලා. <laughs> ඒ නිසා කොහොම හරි ඉතින් මේ මටත් පොළු දානවා. මරත්කුළු දැම්මම මොකද මේ මටත් වැඩි ඕනකමකින් මේ ගොඩනගිල්ල හදනවා ඒක නිසා කියන්නේ මොනවක් කියලා මේ ඇත්තටම මේ මේ වගේ සහයෝගයක් මට නැතුව මේවා කරන්න බෑ මේ මුලින්ම ආපිලා ඉඳලා සුලිප්තගේ නම් හොඳක් ඇත්තේ නැහැ. ඉතින් රම්මල තාත්තලාගේ හොඳ ඉඳ තමයි ඔක වෙලා තියෙන්නේ. මට ඒගොල්ලොත් එක්ක එච්චර වැඩ කරන්න උනේ නැහැ. අම්මා නමට හොඳට සම්බන්ධයි. නමුත් ඊට පස්සේ ඒකම වවුලෙයි වගේ පුදුම මේ ප්‍රශ්න වලදී නම් අපි ගහමන ගන්නවා. නමුත් එල්ලේ එකට වෙච්ච නිසා පුදුමාකාර ගැම්මක් අපට යන්න පුළුවන්. ඒ වගේම තාම පේන්නේ නැහැ කෙලවරක්. මම මේ වෙලාවේ හරි සන්තෝෂයි කියන්න මේ සතිපාසල ගැන අපි මෙතන හොක දෙන්නේ දන්නේ. මේ වෙනකොට අපි මේ දොම්පි දිස්ත්‍රික්කයේ පාසල් 47ක විදුහල්පතිවරු අපිට ස්විච්චාවෙන් ඉදිරිපත් වෙලා තිනවා හැම පන්තියකටම උදේ දවසකට විනාඩි 5ක් සතිය පිළිබඳ හඳුල්ලා දෙනවා. තව විනාඩි 30කින් ළමයි 50ක් විතර එනවා යටට. අපි ළමයි තියාගෙන මෙහෙදි පුරුදු කරනවා. හතරේ පන්ති ඉඳලා 11 වෙනි පන්තිය දක්වා. ඉතින් මේ පළාතේ තියෙන මේ වැහෙන්න කිට්ටු ස්කෝල වලට ගුරුතුන්ගේ සහයෝගය ඇතුව, දොරපතිතුමාගේ සහයෝගය ඇතුව, කලාප අධ්‍යක්ෂකතුමාගේ සහයෝගය ඇතුව හඳුන්වා දෙනවා. හඳුන්වා දීලා බලාපොරොත්තු වෙනවා අවුරුදු 5ක් විතර පළවෙනි අවුරුද්ද මෙහෙම මූලධර්ම හඳුන්වා දීමක් කරන කිසිම ප්‍රායෝගිකවක් නැතුව ඊට පස්සේ සති කඳවුරක් හදන්න හැම අධ්‍යාපන දිස්ත්‍රික්කෙටම ඒක කඳවුර ගානේ ඊට පස්සේ ළමයින්ට ඇවිල්ලා දවසක් දවස් 3ක් දවස් 7ක් වගේ බාලදක්ෂ කඳවුරු වගේ ක්‍රියාකාරකම් කරන ගම එලෝල් ටිකක් වවන ගම කොම්පෝස්ට් පොර හදන ගම කැලේ යවිදින ගම ඒ කටයුතු නම සතිය වඩා ඊට පස්සේ අවුරුදු 10කින් ලංකාවේ විශේෂපතේට සතිය කියන එක අතුල් කරන්න. ඉතින් ඒකට අපි පසුගිය පස්සෙන්දා කලාප රැස්වීමට මට ආර්දනාවක් ඇවිල්ලා තිබුණා. ඉතින් මම අකමැත්තේ නමුත් ඉදිරිපත් වුණා. මොකද භික්ෂුන් වහන්සේව නමක් වශයෙන් ඉදිරිපත් වෙන්න නැතු මේක කරන්න බැරි නිසා. නමුත් බලනකොට මේ <clears throat> ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපති දැන් ඉන්නේ මට මගේ ප්‍රොෆෙසර් කෙනෙක්. ඉතින් මාත් එක්ක අවුරුදු 35කට ඉස්සෙල්ලා භාවනා කරලා තියෙනවා. එතුමා ඒක ආපු විදිහට මම කිව්වා මේක තමයි අපිට අඩුව තිබුණේ. මම දැන් ඉඳලාම ජාතික මට්ටමට ගන්න හදනවා කියන එක. එතකොට එතුමන්ට පුළුවන් කෙලිම ජනාධිපති මට්ටමටම ගෙනියන්න. ඉතින් අපි මේ දවස්වල කරගෙන යන්නේ පාසල් මට්ටමේ නිකන් හඳුන්වා දීමක් විතරක් කරා. ඉතින් ඒ වැඩ නිසා මට මේ වැඩ භාවනා වැඩමුළුවට මට එච්චර වෙලාවක් දාන්න වෙලාවක් නැහැ. මට තියෙන ඉතාම සීමිත කාලයක් ඒ නිසා මට මේ කිසි කෙනෙක් පුද්ගලිකව හම්බෙන්නවක්වත් කමටහන් සුද්ධ කරන්නත් වෙලාවක් වෙන්නේ නැහැ. නමුත් දැන් වැඩමුළු හතරක ඉඳලා වැඩමුළු සංවිධායකයන්ට අපි දීලා තිනවා කමටහන් සුද්ධ කිරීම පිළිබඳව හොඳ ඉන්ජෙක්ෂන් එකක්. ඒක වැඩ කරනවා මේ දවස්වල. ඒ නිසා මම හැම ප්‍රශ්නයක්ම එන කෙලින්ම තියලා වැඩමුළු සංවිධායකයන්ටම තියලා කපනවා. එතකොට වැඩමුළු සංවිධායකයා වැඩමුළුවට සම්බන්ධ වෙන අයත් එක්ක සම්බන්ධය වැඩි වෙලා තියෙනවා දැන්. ඒගොල්ලෝ තීරුම් ගන්නවා මම ඒ වැඩපිළිවෙලත් ඩිලනෝන හරහා මෙල්බන් නගරය හරහා කරගෙන යනවා. ඉතින් ඒක නිසා නිස්සන්න වනය මුල් කරගත්තට වැඩපිළිවෙල දැන් අර ජාත්‍යන්තර ගියාට වැඩිය ජාතික වශයෙන් පාසල් වලට ගෙනියන මේ වැඩපිළිවෙල මීගාවට අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පස්සේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට තමයි යොමු කරන්න අදහස තියෙන්නේ. ඊට පස්සේ වෙලා තිබුණොත් අපරාධ මර්ධන අමාත්‍යාංශය හරහා මේක ටික ටික ටික ටික පතුරා. ඉතින් ඒකෙදී අපහසුතාවයකටපත් වෙලා තියෙනවාපත් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේක බුද්ධ ආගමක් වශයෙන් නෙවෙයි හඳුන්ලා දෙන්නේ. ඒක නිසා විශාල අපිට විරුද්ධව නැගී හිටීමක් වෙන්න ඉඩ තියෙනවා. මොකද දැනටත් කොළඹින් ප්‍රෙස්බයිටේරියන් ස්කූල්ස් දෙකක් සතිපාසල් පවත්වන්න අපිට ආරාධනා කරලා තියෙනවා. දෙමළ ඉස්කෝලයක් ඉල්ලලා තියෙනවා. අපි කියන්නේ ආගමක් අපි සතිය හඳුන්වා දීලා පුරුදු විදිහට කරගෙන යන්න කියනවා. අපි බලනවා පුළුවන් තරම් කතෝලික පාසලු සම්බන්ධ කරගෙන දැනට දෙමළ මහතුරු මුස්ලිම් කාන්තාවෝ අපිත් එකතු වෙලා ඒගොල්ලන්ට වෙච්ච සේවය ගැන කියලා ඒගොල්ලෝ කියනවා මේ බුද්ධහම කියන්නේ නැතුව මේක දෙමු කියලා. නමුත් ඒකෙදී අර මම අවුරුදු 30ක් විතර පැවිද්ද හිටපු නිසා ඒ කීර්ති නාමය ඉදිරිපත් කරන්න වෙනවා. නමුත් ඒක මගේ විවේකයට බාධායි. නමුත් කරන්න දෙයක් නැත්තේ නෑ මේ වෙලාවදිකට යන්න වෙන. එතකොට මම මේක කරන්නේ නිස්සරණේ කාර්ක සභාවහරහා නෙවෙයි. ඒ කියන්නේ වෙනම පාරක් දිගේ. නමුත් නිස්සරණ කාර්ක සභාවේ පූර්ණ සහයෝගය ලැබෙනවා. ඒ අතරමැද මේ වැඩපිළිවෙල අපි තව දවස් 10කින් දැන් ඉස්සලා උඩ කාමර ටිකට වැඩ පටන් අර ගන්නවා. දුලිප් මහත්තයා ඉන්නේ අවසාන මම ඒකයි බලාපොරොත්තු වෙන්නේ විනාඩි දෙකක් විතර යනකොට දුලිප් අපිට කියයි කියලා විස්තරේ. දුලිප් මහත්තයා ඉඳපු ගමන් කොච්චර මෙච්චර කෝටි ගණක් කරනවා, එච්චර කෝටි ගණක් කරනවා කියලා එක එක බෝම්බ එවනවා මගේ ගාව. කියන එක එකවර කියන්නෙත් නැහැ. ඉතින් කොහොම කෙරුවක් ඇති මම සල්ලි දෙනව නෙවෙයිනේ. එක එකන සල්ලි දෙනවා. රගුණන් නෝදා මයි දිහා ඕර ඕර බලනවා. ඉතින් ඒගොල්ලෝ ඉතින් ඒගොල්ලන්ට උවමනාව තියෙනවා මමට වැඩිය ගාය. ඒ මං අඳුරලා දෙනවා දුලිප්ප. පොඩ වචන දෙයක් කියමුකෝ. ඒ ප්‍රොජෙක්ට් එක නතුව වෙනම ඇති වැඩක් තියෙන මිනිහෙක් කියන්නේ. ප්‍රොජෙක්ට් එක විතරයි දුලිප් කියන්නේ ප්‍රොජෙක්ට් එක විතරයි. සංසය ඉතුරු කොටස ඊළඟ තට්ටුවේ තව කාමර 9ක් එනවා ඇටච් টয়ලට්ස් එක. ඒක එතකොට කාන්තාවන්ට පාවිච්චි කරන්න පුළුවන්. සමහරක් අය ආසන ඩොමිටරිස් වල එහෙම ඉන්න. වයසක අයට එහෙම ඒක සුදුසු වෙයි. තව මිලියන් 8ක් විතර යයි කියලා තමයි කොන්ට්‍රැක්ට් කියන්නේ. අපි පුළුවන් ගන්නේ එකමයි වැඩේ මයික් එක දුන්නොත් <laughs> කොක්කඩේ හොල්ලනවා වැඩි ඉස්සෙල්ලේ හොල්ලන එක තමයි. පුළුවන් තරම් අපි ඒක කපලා කොටලා අඩු කරලා දැන් හදන්න එන සෙනසුරාද ශාංශය අද කොන්ට්‍රැක්ට් මට කිව්වා පටන් ගන්නවයි කියලා ඊළඟ කොටස. එතකොට උඩ උඩම තට්ටුවේ සක්මන් කරන්න ලස්සන්ට හදන්න යන්නේ මේ ඒක ඒකට වහලයක් දාන්න ඕනේ. ඒක වහලයට මේ මිලියන් 6ක් විතර යනවා කියන අසංශය. ඒ කැපුවට පස්සේ ඒක මේ කපලා කොටලා ඉවර වුණාට ගාන ටිකක් වැඩි වුණා. ඒක නියුනේ සාස්. මම දන්නේ මම අපේ ආකිටෙක්ට කිව්වා අයිසරය බලන්න කියලා. මොකද මේ මේ අර ටයි බීම් එහෙම දාලා හදලා තියෙන ඒවා පුළුවන් නම් අඩු කරලා GI බට දාලා හදමු කියලා. හැබැයි මේ මට ඕනේ මේක මේ මේ ස්ථිරව හදාන්න තව අවුරුදු 100ක් විතර පාවිච්චි කරන්න පුළුවන් වෙන්න at least 40ක්වත් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න මේ ඒකෙන්ද නිකන් తాවකාලිකව හදලා වැඩක් අපි හරිම ලකි මොකද අපිට අර මිස්ටර් සපරමාදු එහෙම ඇලුමිනියම් වැඩ මේ ලස්සනට ඇලුමිනියම් එහෙම ඔක්කොම කරලා දීලා තියෙනවා ඒ වගේ දායක මහතුරු ඉදිරිපත් වෙලා තියෙනවා මේ විශේෂයෙන් ලොකු ඩොනේෂන්ස් උත් දීලා තියෙනවා මේ ඉතින් ඉන්නවා වැඩිකාර ඔක්කොම ඉන්නවා ඔක්කොම ඉන්නවා මෙතන. ඉතින් ඒ ඒගොල්ලන්ට හරියට ස්තුතිවන්ත වෙනවා මොකද නැත්තම් අපි හිටපු ගමන් හිර වෙනවා සල්ලි නැතුව. මොකද අපිට කොන්ට්‍රැක්ට් එක ලීගල් ડોකියුමන්ට් එකක් හින්දා කෙලිම පටන් ගන්න බෑ සල්ලි අතේ නැතුව. මොකද ඒගොල්ලන් සල්ලි ඉල්ලනකොට ටක් ගාලා දෙන්න බැංකුවේ සල්ලි තියෙන්න ඕනේ. ඉතින් මේ කොටස නවත්තන් හිටියට ප්‍රමාද වෙලා අර සල්ලි මදි හින්දා හැබැයි විශේෂයෙන් ලොකු ඩොනේෂන්ස් uh, එකක් ආපු හින්දා ළඟදී අපි මේ සෙන්සරාද දැන් පටන් ගන්න යන්නේ ඇට්ලීස් ඊළඟ තට්ටුවයි වහලේ ඉවර කාණ ඊට පස්සේ ස්වාමීන් වහන්සේට අදහසක් තියෙනවා මෙතනින් අර එහා පැත්තට සක්මන් පැත්තට uh, පාලම පොඩි පාලමක් දාන්න ඒ ලිෆ්ට් එකක් දාන්න වයසක අයට උඩට යන්න අමාරු හින්දා අර බෑග් එහෙම උස්ස ඇදගෙන යන්න අමාරු හින්දා. හැබැයි ඒක තමයි අන්තිමටම තියෙන්නේ මොකද හුඟක් අය ඒකට විරුද්ධයි. මේ මේ ඇත්තට කියනවා නම් හුඟක් අය විරුද්ධ වුණා මේ අපි මේ මට්ටමට හැදුවට හැබැයි අර හොට් වාටර් ගැන කවුද කිව්වා ඒකත් මේ ඒකටත් හුඟක් විරුද්ධ වුණා. හැබැයි අපි ඒක විශේෂයෙන් අර වයසක අයට කියලා තමයි දැන් මේකට එච්චර මුදලක් ගියෙත් නැහැ. මොකද ඔක්කොම මේ කැපිටල් එක්ස්පෙන්ඩිචර් යනවා වන් ඔෆ් ඊට පස්සේ සම්පූර්ණ නොමිලේ ඒකේ ලැබෙන්නේ. ඉතින් එච්චර වේදමක් ගියේ නෑ. මේ හැබැයි පහසුකම් නැතුව භාවනා කරන්න අර භාවනා අල්ලා ගන්න අමාරුයි. අල්ලාගත්තට පස්සේ ඉතින් ගෙදර ඉඳන් උනත් භාවනා කරන්න පුළුවන්. ඒකින්ද තමයි අපි මෙච්චර මේ මහන්සි වෙන්නේ. මේක අවුරුදු 40ක් තව පාවිච්චි වෙන්න විදිහට තමයි ස්වාමීන් වහන්සේගේ නායකත්වයේ යටතේ උපදේශයට තමයි සම්පූර්ණ ඔක්කොම කරලා තියෙන්නේ. මම හිතන්නේ දැන් අවුරුදු 12ක් විතර වෙනවනේ පටන් ගන්න සංසය. 10 පටන් ගත්තේ පළවෙනි රීට්‍රීට් එක ශිරෝමලයිම ආවිනේ. ඔව්. හැබැයි ඊට ඉස්සෙල්ලා තමයි අපි අර plan කර කර ඊට පස්සේ අවුරුදු දෙකක් නැවතුව මොකද අර උඩත් හෝල් එකක් හැදුවානේ. ඒකට ඒකට ඔක්කොම සල්ලි ටික ගියා. ඒ වගේ ප්‍රමාද වුණා. ඉතින් දැන් මේ 12 වෙනි අවුරුද්දද කොහෙද? හැබැයි දැන් අපි තව අවුරුද්දකින් විතර ඉවරයි සම්පූර්ණයෙන්. ඒකට නිදහසේ භාවනා කරන්න පුළුවන් සද්ද බද නැතුව සමා වෙන්න මේකේ මම හිතන්නේ ගිය මාස ටිකේ හුඟක් සද්ද තිබ්බා මේ ගිය අවුරුද්දේ අවුරුද්දේ නේ ගිය අවුරුද්දේ මේ මේ පිටිය කඩලා මෙතන හදනවා තිරයක් දාලා එහා පැත්තේ භාවනා කරනවා පොලිචින් තිරයක් දාලා මේ පැත්තේ කඩනවා මේ පැත්ත හදනකොටත් ඒ වගේ ඒ කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ ඉතින් මේ මේ හදාගත්ත කැලේ භාවනා කරනකොට මේ පැත්තේ කනට ගහනවා. එහෙමයි. අපි ඉතින් කවුරු අප්පා චර්චුරු ගන්න ආවේ නැහැ. ඇලුමිනියම් කපනකොට එහෙම හරියට සද්ද ඉතින් ඔක්කොම දැන් මිලියන් 14ක් විතර අවශ්‍යයි. අපේ අතේ මිලියන් 11ක් විතර තියෙනවා දැන් බැංකුවේ. ඒකයි මං කිව්වේ පටන් ගමු කියලා. ඉතුරු ටික මං හිතන්නේ ලැබෙයි දැන් ඔහොම යනකොට. අපේ අක්කත් ඉන්නවනේ අතන. අක්කගේ ලෝන් එකක් ගන්න කරනවා. ඒකයි. මේ මම ස්තුති වන්දන මම හුඟක් සතුටුයි අද මේ මේ මේක මේ භාවනාව ගැන මේක පාවිච්චි වෙනවා දැක්කහම මේ විදිහට හුඟක් සතුටක් වෙනවා මේ උදව් කරපු සෑම දෙනාටම මෙතන යම් කිසි කෙනෙක් දියුණු වෙනකොට ඒගොල්ලන්ට පින් ලැබෙනවා කියලා සාංශ කියලා තියෙනවා ඉතින් ඒක හින්දා ඔයගොල්ලෝ මේ බුදුහාමුදුරුවනේ ආ ඒක තමයි ඉතින් ඔක්කොම උදව් කරපු අය සතුටු වෙන්න මේක ගැන මේ මේ මේකට උදව් කරා ගැන ඉස්සෙල්ලා ඒ වන් සරණයි දැන් ඉතින් යන්න තියෙන කට්ටිය මේ මයික් එක පොඩ්ඩකට දෙන්න. අපිට ආරංචි ලැබිලා තියෙනවා මේ මේ වැඩමුළු අවුරුද්දට සාමිනාසීන වැඩමුළු දෙකටයි යෝග ගිනි යෝගිනින්ට සහභාගී වෙන්න දෙන්න කියලා කොහොම හරි අපේ ප්‍රාර්ථනාව අපේ බලාපොරොත්තුව මේ අලුත් බිල්ඩින් හැදිලා ඉඩ කඩ එනකොට අපිට ඊට වඩා වාර ගණනක් එන්න ලැබෙත්වා කියලා මට කෙඳිරි ගන්නවා මට ওই ටික කියන්න කියලා. ඔන්න එක්කෙනෙක් එයා තමයි. බලාපොරොත්තු වෙනවා ගාල් එකක් හරින්න බලාපොරොත්තු වෙනවා මාතරත් තිදමක් හම්බෙලා තියෙනවා කඩු වෙලක් තියෙනවා එක එක තැන්වල දාලා. ඔයගොල්ලොම කට්ටියට කියලා දෙන්න පටන් අරගන්න. එතකොට ඒව කරනකන් ඉතින් මේ වගේ අපිට එනකන් අපි රිට්‍රීට් ඕගනයිසර්ස්ලා ට්‍රේන් කරනවා මේ වෙලාවේ. මේ ඔක්කොමලා එන්න ඕනේ රිට්‍රීට් ඕගනයිසර්ස්ලාට. ආවට පස්සේ කමටහන් සුද්ධ කරන හැටි රිට්‍රීට් ඒක පුදුමාකාර ලස්සනට ඇවිල්ලා තියෙනවා. රිට්‍රීට් ඕගනයිසර්ස්ලාගේ සංවිධානය ජාත්‍යන්තර මට්ටමට වැඩිය ලංකාවේ දියුණුයි දැන්. ඒ නිසා අපිට ඉස්සරහට ගමනක් යන්න තියෙනවා. ඒ ගමන යනකොට ඒ බලහමුදාවට බැඳෙන්න ඕනේ. ඒ බැඳිච්ච අයට තමයි අපි දෙන්නේ සෙනක තෝරන එක. අපි කවදාක මං කවදාකවත් අත දාන්නේ කවුද ගන්න කියන එකට. අමාරුනොත් මම හේමන්තර කතා කරනවා. ඉතින් ඒ නිසා ඔය ඔය කියන කට්ටියට මම කියනවා කරුණා කරලා ඔයගොල්ලෝ සුදුසු ඕනකමක් තියෙනවා. ඔයගොල්ලෝ එකතු වෙන්න ඕනේ අපිත් එක්ක වැඩමුළු සංවිධායක මට්ටමේ. එතකොට හම්බෙන්නේ ට්‍රීට්මන්ට් එක සාමාන්‍යයෙන් මේ තනෙන් කිරියලන කරේ තමන්ගේ තනෙන් කිරි දෙන එක තමයි පුරුදු කරන්නේ. මම ඒ නිසා ඉල්ලා ඉන්නෝ මේ මේ කවුද අපේ ගජවීරලා ඔය ඇවිල්ලා ඔය කරගෙන යන වැඩේ. පටන් ගන්නකොට ඕගොල්ලොත් ආවේ බොහොම පන්තුරු ගතක ගා වැටි වැටි තමයි. ඒ නිසා මේ වගේ පිරිසවල ඉන්නවා පැහැදිලිවම සංවිධානයේට මේ උර දෙන්න පුළුවන් කට්ටිය. එnde ඒ ඒ ඒ පන්තියට එතකොට මට මට ගොඩාක් මූණු 6යි අත් 12යි මයුරාපිට වාහනේ. මට ඕන දෙයක් වැඩ කරතයි. ওই විදිහට ඉල්ලුවට චර්චුරු ගාවට මම කිසිම අනුකම්පාවක්වත් එතක්වත් මොකුත් නැහැ. මොකද මං හරිය ආසයි අවුරුදු 40ට අඩු 160ක් ගන්න. දැන් ඇවිල්ලා තියෙන්නේ 60 පිළලා හොට පැමිණිච්ච කට්ටියමයි. රිට්‍රීට් ඕගනයිසර්ස්ලා උන් කොහොමකටවත් තුන්ඩුව දෙන්නේ, බැට්න එක දෙන්නේ වයසක කට්ටියටම තමයි. ඒ නිසා ඔයගොල්ලෝ එන්න රිට්‍රීට් ඕගනයිසර්ස්ලා විදියට. එතකොට අපිට පුළුවන් අපි තියෙනවා දැන් ඉසට් වැඩි රිට්‍රීට් ඕගනයිසර් ළඟ ළඟ හම්බ වෙනවා. හම්බෙලා ඒකට කොන්ෆරන්ස් තියෙනවා. මම මේ සැරේලා හැත්ති කෙරුවේ මේ බුරුමෙන් දෙතුන් දෙනෙක් ගෙනලා ඒ බුරුම කට්ටියගේ මේ කට්ටියගේ සම්බන්ධය පවත්වන්න. එතකොට මේ මේගොල්ලේ ආණ්ඩත් ඕනේ රටවල වලට. ගිහිල්ලා එව්වයි කරන සංවිධානයේ මට මතක් වුණේ ඔය මේ කතා කරනකොට මම රිට්‍රීට් එකට ගිය වෙලාවේදී බුරුමේ ඒ තරුණ හාමුදුරු කෙනෙක් 5-6ක විතර ඇති. ඒ හාමුදුරු 200ක් සෙනඟ රැස් වෙච්ච වෙලාවේ ඒකට පිටිමි හිටිය 60ක්. ඒ 60ට ඔක්කොටම වාඩි වෙන්නarලා කුඩේ දිගාරන හැටි පෙන්නවා. ඔත්තම තදනකොට කුඩේ බක් ගාලා දිගෑරෙනවනේ. ඒ වෙනුවට කුඩේ දිගෑරලා ඔත්තම තද කරලා කුඩේ ගාන්න දිගෑරලා ඊට පස්සේ මේක කුඩේටත් වාසී ශබ්දත් අඩු වෙනවා. යෝගාවචරේක්. ඊළඳාරි කෙනෙක් ඔත්තම තදනකොට බක් ගන්න පුළුවන්. ඒක කුඩේ ගලවලා යන්නේ. ඊට පස්සේ මම එහාම්සෝ කතා කරලා ඇහුවා දැන් ඔබ වහන්සේට මේ වගේ 100කට 200කට මෙහෙම කියලා දෙනකොට වෙහෙස නැද්ද කියලා. ඊට පස්සේ කියන ඔබ වහන්සේ කියන එක නම් ඇත්තයි. ඒ වුණාට හෙට ඉඳලා ඒක හරියට කරනවා දකින්නකොට පුදුම සතුටක් තියෙනවා කියලා. ඇවිල්ලා හිටියා ඊලන්දාරියෙක් මෙතෙන්ට යනකම් රෙද්ද උස්සගෙන වාඩි වෙන්නේ. ඒ පිටරට ඒකනේ ධර්මයක් ඇදලා හුරු නැහැ. ඉතින් කවුරුණත් සැක කරනවා මේ බුදු ගියක් තියෙන්නේ සංඝයා ඉන්නේ. එයා ඇවිල්ලා මෙහෙම කරලා වාඩි වෙනවා. පස්සේ මම දැක්ක මේ මනුස්සයාට කතා කරලා කියනවා මේක හොඳ නැහැ. පහුවෙන් නැදලා මනුස්සයා ධනියෙන් පල්ලෙහාට අඳිනවා. ඊට පස්සේ පල්ලෙහාට කරනවා. එතකොට තියෙනවා මේ මනුස්සයා හැදෙන්න දන්නේ නැහැ. දන්නවනම් කිසි කෙනෙක් විරුද්ධ නැහැ. ඒ නිසා අපිට පළවෙනි සැරේ කියනකොට කඩාවනින්න යන්න නරකයි. ඉතින් ඒක මම කරන්න දන්නේ ඇත්තටම රිට්‍රීට් ඕගනයිසර්ස්ලා හරහා. ඉතින් ඕගනයිසර්ස්ලාට පුදුමාකාර වගකීමක් තියෙනවා. ඒක පිළිබඳව මම නෑ කියන්නේ. එහෙම නැත්නම් මට මේගොල්ලන්ගේ දුක සැප බලන්නත් කහිනවද කතා කරනවද කියලා බලන්න වෙලාවක් නැහැ. නමුත් ඒක ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා ගියපාර ලියනගේ මහත්තයාට පස්සෙත් කිව්වා ගාල්ලේ තැනක් හදනවා අපි මාතරත් හදමු කියලා. මං කිව්වා මාව අල්ලගන්න එපා. දී යnderින්ද අපි අපේ සංවිධානය දෙමු. හැබැයි හැම කෙනාම කැප වෙන්න ඕන. හැම කෙනාට ඇවිල්ලා මේ අවුරුද්දට සුන්දරයක් තුන් කැත කපන වගේ වාඩි වෙලා ඉන්න එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒක නම් නොදෙන බවට මම වග බලා ගන්න. ඉල්ලීමක් කරපු නිසාම නොදෙන බවට වග බලා ගන්න. හැබැයි වෙන වැඩ ගන්නවා. හරි එහෙමනම් දැන් අපි මේ සිල් පවර්ණය කරලා මම ආ හොඳයි හොඳයි දැන් අපි දැන් ඇත්තටම සම්ප්‍රදාන කුලව අංක ඔක්කොම අංග සම්පූර්ණ කරලා තියෙනවා මම දුලිප්ට ස්තුතිවන්ත වෙනවා මොකද මම මම බලාපොරොත්තු වුණා දුලිපුත් ඉඳලා ශිරෝමලත් ඉඳලා මේකට සම්බන්ධ වෙන එක දායකයෝ වශයෙන් තහ මුල්ලිච්ඡත් වශයෙන් ඒ අනුව අපි 117 වෙනි වැඩමුළුවේ නිමාව සටහන් කරමින් දැනට උපෝසතක් තහංග සීලයේ සමාදන් වෙලා ඉන්න සීලම දෙනා ශිල්ම දෙවීමේ සංකේතයක් වශයෙන් ආජීවත්මක සීලයේ සමාදන් කරවන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ආයනෝ ආජීවත්මක සීලයේ සමාදන් වීමට කැමැති සීලෝම දෙනා নমස්කාරය කියමු.